දැයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාවට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමටයි වෙමිලා තියෙන්නේ. ඉතින් මම අද ඒ සඳහා හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ඊයේ හඳුන්වා දීමක් කරා අනිත් එක ලියලා තියෙන වාර්තා ගොඩක් වෙලාවට ඒ ප්‍රතිපාත්‍ය පටිපාටියේ ඉඳලා ලියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම ගෞරවයෙන් ආර්දනා කරනවා අපේ ස්වාමීන් වහන්සේගෙන් ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම තුනී වෙලා ගියා. පේන්නේ නැතුව ගියා. ටික වෙලාවකින් නැවත මතුවෙනවා. පිම්බීම හැකිලිම නොපෙනෙන සෑම විටකදීම මම දැන් මෙතන ඉඳගෙන යනුවෙන් ඉරියව්වට සිත යොමු කරන්න කරන මා සිත යොමු කරලා මෙනෙහි කළා. අනතුරුව පාදයේ හැපෙන ස්ථානයන් මාරුවෙන් මාරුවට මෙනෙහි කළා. උදරය පිම්බී තදවි ගැස්සෙනවා. පිම්බීමේදී තෙරපෙන ගති ඇතැම් විට අධික වෙනවා. ඇතැම් විට නැහැ. ඇතැම් අවස්ථාවලදී උදරය පිම්බී තෙරපි නැති වෙනවා. හැකිලෙන අවස්ථාවන් දකින්න නැහැ. උදරයේ සහ අනෙකුත් ස්ථානවල තෙරපීම් ගැස්සීම් නිරන්තරයෙන් එනවා. ගැස්සීමෙන් පසුව ඇතැම් විට සතුටක් දැනෙනවා. ඇතැම් විට හැකිලෙන අවස්ථාවලදී තදවන ගති ලිහිල්වන ස්වභාවයන් දැනෙනවා. පිම්බීම හැකිලිම නොදැනෙන අවස්ථාවලදී ශරීරයේ විවිධ ස්ථානවලට සිත යොමු වී ගැස්සිලා සතුටක් දැනෙනවා. පිම්බීමේදීද තදවි ගැස්සෙනවා. ඇතැම් විට හැකිලීමේදීද තදවි ගැස්සෙනවා. අත්පාවලත් තදවන ගති, ලිහිල් වෙන ගති, තෙරපෙන ගති දැනෙනවා. එකිනෙකට වෙනස් වූ පිම්බීමේ හැකිලීමේ ලිහිල්වීමේ තෙරපීමේ ස්වභාවයන් දැනෙනවා. භාවනාව ඉදිරියට කරගෙන නොහැකි අවස්ථාවන් ආවා. මොනවා වුණත් කමක් නැහැ කියලා හිතාගෙන අරමුණු මෙනෙහි කළා. එවිට ශරීරයේ දරදඬු ස්වභාවයක්ද පිම්බෙන අවස්ථාවල මෙන්ම හැකිලෙන අවස්ථාවලදීද තෙරපෙන ගති ශරීරය ගැස්සෙන ස්වභාවයන් සැහැල්වන ස්වභාවයන් අරමුණ තුනී වී ගොස් දැනෙන අවස්ථාවන් දැඩිව දැනෙන තෙරපෙන තද වෙන ගති දැනුණා. එකිනෙකට වෙනස් වූ ක්‍රියාවලිය ඇති වුණා. ඇඬෙන්නනවා වගේ දැනුණා. භාවනාව ඉදිරියට කරගෙන යන්න හිතෙනවා. සිතේ ප්‍රබෝධයක් තියෙනවා. බයකුත් දැනෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ ගැටලුව වන්නේ මෙනෙහි නොකරන අවස්ථාවලදී සෑම වේලාවෙදීම අනෙකුත් කටයුතු කරන විටදී ඇස් දෙක පියාගත් විටත් නින්දට ගිය විටත් හිසෙහි නලල ඉදිරියේ සහ නලල දෙපැත්තට වෙන්න වායුවක් වගේ දෙයක් ඒ පැත්තට මේ පැත්තට ගමන් කරනවා වගේ කැරකෙනවා වගේ නළල ඉදිරියේ සිට ඇතුළට ගමන් කරනවා වගේ විවිධාකාර දේවල් පේනවා. නළල මත සිදුවෙනවා වගේ දැනෙනවා. ඒ ක්‍රියාවලියම ඇස් ඉදිරිපිට මතු පිට ඇස් ඇතුළට එනවා වගේ පේනවා. එකිනෙකට වෙනස් වූ ක්‍රියාවලියක් පේනවා. නින්දට ගිය විටත් එලෙසම පේනවා. ගෞරවනීය ස්වාමින්වහන්ස මේ භාවනාව වරදවා වැඩිමක්ද මෙයින් මිදෙන්නේ කෙසේද භාවනා කරන විටදී පිම්බීම හැකිලිම නොදැනී ගිය විටද නලල සහ ඇස් ඉදිරිපිට මෙවැනි නොයෙක් ද පෙනේ මේකද එක ප්‍රකාශයක් කරන්න පුළුවන් මේ වාක්‍ය තුනක් හතරක් ලියවිලා තියෙනවා මෙනෙහි කිරීම ගැන ආනාපානේ පිම්බි මැකිලිම නතර වුණාට පස්සේ සමහරලාට ඉන්ජින හැපෙන තැන් මෙනෙහි කරන නැත්නම් දැනෙන දැනෙන දේ මෙනෙහි කරනවා කියලා. ඉතින් ඒක සමහර විටක මෙනෙහි නොකර හිටියට කමක් නැති අවස්ථාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මෙනෙහි කිරීමෙන් තමයි අපි දැනට වර්තමාන මොහොතේ හිත බඳන්නේ ඒ විතක්ක චෛතසිකයෙන්. නමුත් විශ්වාසය ඇති වුණාට පස්සේ ඒකට කියන්නේ අදිමොක්ක චෛතසිකය කියලා පෙරදක්මක් එන්න පටන් ගන්නතර පස්සේ මෙනෙහි කරන්න ඕන යනාතේ අඬනවා. ඉතින් ඒකට සරුවච්චන්හන්සේ මෙන්න මෙහෙම උපමාවක් දෙනවා. ගැළපෙයි කියලා මං හිතනවා. ගෝපල්ලෙක් ගොවි බිමක ගොවි අපේ කුඹුරු ගොය කුඹුරු යායක එහෙම නැත්නම් එළවලු කොටුවක් අයිනේ හරකුණ්ඩ කවනකොට නිදැල්ලේ දුවන හරක් රැණක් හරක් නිතරම බලන්නේ කොටුවට පැනලා කන්න මොකද ඒකේ හොඳට නිල්ල බාහිරේ එච්චර තනකොළ හොඳ නැහැ. නමුත් ගොපල්ලා නිතරම බලා ගන්නවා භෝගේ කන්නේ නැතුව. අර වනාතේ කණ්ඩ, නියරේ කණ්ඩ මොකද භෝගේ කෑවොත් අයිතිකාරයෙන් ගුටි කන්න වෙනවා. ඉතින් ඒ නිසා යාතරම ඇහ ගහගෙන ඉන්න නැවත හරක නිතරම ඇහ ගහගෙන ඉන්නේ මේ භෝගේ කන්න. මොකද ඒක සරුවට වැවිලා තියෙනවා. ඉතින් මේක තමයි ආධුනිකයාගේ භාවනාව. ආධුනිකයාගේ මෙනෙහි කිරීම. ආධුනිකයාගේ සතිය. ආධුනිකයාගේ භාවනාව. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා දැන් ගොවියා ඇවිල්ලා අසුන් නෙලා ගත්තා. නෙලා ගත්තට පස්සේ ගොපල්ලා අර හරකුණ්ඩ කැමැති විදිහට කඩ දීලා අර ගොවියා හද පිටුරු මඩුවල ගිහලා ෆ්ලූට් එකක් ගහගෙන ওই පැත්තකටලා ඉන්නවා. මොකද එතකොට අර භෝගිකයි කියලා ප්‍රශ්න නැහැ එතකොට ගොපල්ලා හරක් බලන්නේ බොහොම නිදහස් හිතකින්. ඒ වගේ තමයි භාවනාදී අරමුණ නතු වෙලා විශේෂයෙන්ම අරමුණ නොදැනී ගියාට පස්සේ යන අතේ යන්න දෙන්න පුළුවන් මෙනෙහි කිරීමක් නැතුව. ඒක කරන්න බයයි අපි අපේ තියෙන සදාචාරවාදය නිසා. අපි හදන අපි දරුවෙකුටවත් අපි නිදල්ලේ යන්න දෙන්නේ නැහැ. ඌට කොයි වෙලාවෙත් ඇඟිලි ගන්න. බල්ලෙක් හැදුවත් ඒකටත් ඇඟිලි ගන්න. පොතම මිනිස්සුගේ තියෙන ගතිය. ඉතින් අපි හිතනවා ඒකෙන් ඌට මේ ආරසාවක් දෙනවා අනුපාලන දෙනවා නෑ උන් උන් වෛර කරනවා. බල්ලා වුණත් කැමති නෑ මේ උගේ වැඩවලට ඔක්කොටම ඇඟිලි ගන්නවා. කොල්ල වුණත් කැමති නෑ. භාවනාදී සරුවචනාංශය අපිට මේක කියලා දෙනවා දෙමාපියෝ දෙමාපියෝ දරුවන්ගේ වෛරය ලබන්නේ ඕන් නැති වුණාට පස්සේ වැඩි විපත් වුණාට පස්සෙත් ඇඟිලි ගන්න ඉඳලා. වැඩි විපත් වුණාට පස්සේ යnderින්න ඕන. ඉතින් අන්නේ කොතනදීද යnderින්නේ කියන එක ඉතාමත්ම සූක්ෂම කාරණාවක්. මේ ලියන කෙනා ඇවිද්දෙක් වෙන්න පුළුවන්, ගියෙක් වෙන්න පුළුවන්. තාම මිරිකල් අල්ලන જાතියක් තියෙන හැබැයි සෑහෙන හික්මීමකුත් තියෙනවා. ඒක එක. දෙක අපිට අර දැනෙන කම්පන චංචල ගති, පිම්බෙන හැකිලන ගති, සියුම් ගති දැනෙනකොට මේ කම්පන චංචල ගති බාහිරේ සිදු වුණාට අපිට දුකක් කවදාකවත් වෙන්නේ නැහැ. අභ්‍යන්තරේ සිදුවෙන දේවල් විතරයි පෙළන්නේ මාව. තවන්නේ මෙලා මාව. ඒතර මේ කම්පන චංචල තියනවාද බලන්න මම සහ මම නොවේ කියලා සීමාවක්. එහෙම සීමාවක් නැහැ. ඒවත් ඔහේ කම්පන චංචල වගේක් යනවා. ඉතින් මගේ නළලේ සිද්ධ වෙන්නේ දෙපැත්තේ සිද්ධ වෙන්නේ කියලා අපි මේව ඇඟේ දාගත්තොත් ඒවට මම උත්තර බඳින්න ඕනේ. මට ආතතියක් ඇති කරනවා, මට අසහනයක් ඇති කරනවා. හොඳට මේක දිහා බලන හිටියොත් මෙනේ කරන්නේ නැහැ. බලහිනකොට පේනවා මෙන්න අහසේ බලාකුලක් හැදෙනවා ආයෙදී වෙලා යනවා. දේවල් සිද්ධ වෙනවා. මේ මම කියාගත්ත දේ දුක වෙනස හිටිනවා. මම කිව්වේ නැත්තම් ඒක දුක වෙනස හිටින්නේ නැහැ. මේ මම සහ මම නෙවෙයි කියන සීමාව මගේ හිත විසින් දාගන්න එක. ඒව ධාතු මනසිකාට ගිය ගමන් සීමාව කඩලා යනවා. ධාතු මනසිකාට ගියාට පස්සේ පිළිපින්නේ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ ගති. භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ අජ්‍යත්ත බහිත දෙකේම සිද්ධ වෙනවා. අජ්‍යත්ත කියාගත්තොත් මම වග වෙන්න ඕනේ. මට ආත තියෙනවා. ඇයි මේ කම්පන චංචල වෙන්නේ මට ඕන නැති විදිහට වෙන්නේ ඇයි මට ආණ්ඩු මට්ටු කරන්න බැරි ඇයි කියලා. ඒත් ඒක බාහිර සිද්ධ වෙනට එහෙම ගන්නෑ. ඉතින් කවදද අපි මේ සිද්ධිය සංසිද්ධ සිද්ධිය දිහා බලලා හුඟක් කියලා බලන්න ඕනේ. මම මාගේ හැඟීමකින් දොර බලනකොට කොයි ප්‍රදේශයේද මගේ කම්පන චංචල කොයි ප්‍රදේශයේද මගේ නොවන කම්පන චංචල බලනකොට පේනවා මේ සීමාව මම සහ මම නොවේ කියන අතර සීමාව තන්නේ කරම මනෝ විකාරයක් කියන විශේෂයෙන්ම ඇස් දෙක වහගෙන විශේෂයෙන්ම අරමුණ ගෙවෙනකම් බලන් හිටියට පස්සේ පේනවා මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය තන්නේ කර මනෝමයයි ඒක ඇතුලේ ඉකියාගත්ත ගමන් කෑ ගහනවා. ඇතුළ පිට සීමාවක් නැහැ. ඔය දේශීය මාර්ගල ජාත්‍යන්තර වශයෙන් තියෙනවා. ඒ කිසිම අරගලයක් කිසිම දේශ සීමාවක් පොළොව විසින් ඇති කරලා නැහැ. අපි විසින් ඇති කරගන්නේ උරුට්ටුවට තමයි. ආන්නේ විදිහට මේ සීමා මරියාදාවල් දමා ගැනීම පේන්නේ. ඔය විදිහට අරමුණ අරමුණු සංඥාවක් වඩපද රූපේ රූප සංඥාවක් වෙනවනේ. රූප සංඥා වෙනකොට සීමා මරියාදාවල් නැති මේකට අපි බයයි. ඒ නිසා අපි කොහෙන් හරි සීමාවක් දාන මේක මම මේක මගේ නොවේ කියනවා. ඒකට අර සීමාව ඇතුලේ තියෙන ටික විතරයි දුක දෙන්නේ. නිසා යම් ප්‍රදේශයක් මගේ කිව්වොත් ඒ තරම් දුක් දෙනවා. ඒ ප්‍රදේශයත් මගේ නෙවෙයි කිව්වොත් මම නෙවෙයි කිව්වොත් මගේ ආත්මෙ නෙවෙයි කිව්වොත් දුක නැහැ. ඉතින් මේක සංකල්පමය සිදුවෙන වැඩක්. දාර්ශනිකව සිදුවෙන වැඩක්. එතකොට අපිට තේරෙනවා බාහිර ලෝකේ ජීවත් වෙනකොට වුණත් මේ මගේ ජාතිය මගේ ආගම මගේ සංස්කෘතිය කියලා මේක බදාගත්තට පස්සේ ඒකේ සීමාවක් මොකාවක් දන්නේ ඔය ආගම කිව්වට මේ ආගම්කාරයෝ එක එකක් දන්නේ තමන්ගේ සීමාව. මුස්ලිම් ආගමන කතා කරපු ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා sorry මුස්ලිම් මිනිස්සු මූල ධර්මවාදී එක එකක්වත් බුද්ධ ආගම දන්නේ නැහැ. ඉතින් රණ්ඩු කරනවා. සංස්කෘතිය කියනවා එක එකක් දන්නේ නැහැ. මොකද්ද මේ සංස්කෘතිය කියන්නේ කියලා. මේවා හදාගන්නේ උරුට්ටුවට තමයි. ඉතින් භාවනා කරන ශේෂදී අපිව නැතුව යන්න ඇරියොත් පේන්න පටන් අර ගන්නවා. අපිට කණ්ඩ ඕන නම් කබර ගෝයා තල ගෝයා කරගන්න. කණ්ඩ ඕන වෙනකොට. ඉතින් කෑවට පස්සේ කොහොමද කබරපත් කෑවොත් එහෙම මැරෙනවා. තල ගෝයා කියලා කෑවත් මැරෙනවා, තපර ගෝයා කියවත් මැරෙනවා. ඉතින් මෙතෙන්ට යනකම් භාවනා කරනවා කියන එක ලොකු පොඩි වැඩක් නෙවෙයි. හරි අමාරුයි. මෙතන ගියාට පස්සේ මේ ඔක්කොම ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලි වගේක් වෙනවා. තුන්වෙනි ප්‍රකාශය තමයි මම කරන්න කැමති. මෙව්වා දැන් ওই සිද්ධ වෙන දේවල් චේතනාපූර්වකව මේ මොහොතේ කරන දේවල් නෙවෙයි. ඒවා අචේතනිකව, අසංස්කාරිකව, අවිඥානිකව සිද්ධ වෙන දේවල්. මෙව්ව පෙර කළ අකුසලවල විපාක මේකට මනාපමනාව පහල කෙරුවොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ නිසා මේව දිහා බලලා මනාප කරන්නේ නැතුව, අමනාප කරන්නේ නැතුව දේශ බලන්න හිටියොත් මේ මොහොතේ අකුසල් සිද්ධ වෙන්නේත් නැහැ. මොකද චේතන නැහෙනේ. චේතනා තුන තුළ කර්ම රසය සිද්ධ වෙන දේවල් වලට හැප්පෙන්න යන්නෙත් නැහැ. සිද්ධ වෙන දේවල් පිළිබඳව ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. එතකොට uppannāna pāpakāna akusalaana dhammaana න uppādāය. ඉපදෙච්ච දෙයටත් හිත කරදර ගන්නෑ. ඔය දෙක විතරක් ඇති. ওই දෙක තමයි සබ්බපාපස්සා කරනම් කියලා කියන්නේ. මේ වෙලාවේ කුසල් රැස් කරන්නෙත් නැහැ, පරණ කුසල් ගෙවෙනවා, අකුසල් ගෙවෙනවා. ඒවට ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. ඒවට මම නෙවෙයි මගේ නෙවෙයි කියාගෙන ඉන්නවා. හැබැයි කවදාකවත් මේ මට්ටම කරන්න බෑ භාවනාවේදී අරමුණ ගෙවෙනකම්ම ඉවර කරලා ඒක සිද්ධි කරගත්තේ නැති කෙනෙකුට මේ මං කියන කතාව අදාළ නැහැ. ඒ නිසා භාවනාව අරමුණක් දීලා අරමුණ ගෙවෙනකන් යන්න ඕනේ ආය අරමුණ එනවා ආය යනවා ඔක දිහා බලාගෙන ඉනකොට කම්පන චංචල උණුසුම් සිසිල් ගති නිශ්චල චංචල දේ උණුසුම් සිසිල් ගති එයාගේම ආරයට වෙන්න පටන් ගන්නවා. මේක දිහා බලාගෙන ඉන්න කියනවා ඇස් නැති පොට්ටෙක් වාගේ. මදි අහගෙන ඉන්න කියනවා කන් ඇත්තේ නමුත් බීරෙක් වාගේ. මේක දිහා මුතේ පවත්තන්න කියනවා ගන්ධ රස පහත අන්ධභාකාරයක් වාගේ. දේශ බලාගෙන ඉන්න කියන කොච්චර දැනුම තිබුණත් මෝඩෙක් වාගේ. බැරිම නම් මලමිනියක් වගේ ඉඳගෙන මේකට යන්න දෙන්න. අනවරතෙන් යන්න තියලා බලාගෙන ඉනකොට එන්නේ එන්නේ මේකෙන් අපි පොඩි දුරස්ත වීමක් වෙනවා. ඒකට මම කියන්නේ හිත කරදර ගෙන්නීමක් නැතුව වෙන්න ඒක නිසා මේක හොඳයි ඉදිරිපත් කරපු එකත් හොඳයි. උපදේශයක් වශයෙන් මට කියන්න තියෙන්නේ මෙනෙහි කිරීම අවශ්‍ය නැත්නම් මෙනෙහි නොකර භාවනාවට යන්න ආරින්. ඒ කියන්නේ බයිසිකලයක වදිනකොට හැන්ඩල් එක අතහැරලා යන්න ඉගෙන ගන්න. බයිසිකල් යනකම් සරම ගැට ගන්න. සිගරට් එකක් බොන්නේ. මම ඇඟෙන් ගන්නෙ මේ බෙන්ඩ් එක. ඉතින් ඒව ටිකක් දක්ෂකම් තමයි හැබැයි හිල්ලක්කාරකම් ඒව ටිකක් හිතුවක්කාර වැඩේ. භාවනා විදි තියෙන්න ඕන අරමුණකුත් නැහැ මෙනෙහි කරන්නෙත් නැහැ භාවනා යනවා. යනකොට වෙන සද්දි රාශියක් වෙනවා. මේක මම කියාගන්න සීමාව මම සහ මම නොවේ සීමාව කොහෙද කියලා බැලුවොත් ඒක මා විශ්ින් පටව ගන්න ලද්දක්. ඒක නිසා මඩොල් දුවේ ඒ පොඩි කොල්ලා කියනවා වැට කොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලොවක්. ඔක තමයි බුදුහාමර අපිට දෙන්න හදන්නේ. අපි කොටු දාගන්න. කොටු දාගෙන දේශී මාර්ගල හදාන තෝතෝ වරපල ගියාගෙන මැරෙන්න හදනවා. මේ මැරුණට පස්සේ මේ රියන් හතරයි ඉතුරු වෙන්නේ. ඔය කොච්චර සීමාවල් දැම්මත් ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ බලන්න මේ සීමාවල් නැතුව යන්න අරින්න. ඒතකොට සිදුවෙන සියල්ලම සිද්ධ වෙන්නේ භාව වශයෙන්, ස්වභාව වශයෙන්, ගති වශයෙන්. ඒකට අපි කියනවා ධාතු මනසිකාරය කියලා. අපි යමු ඊගා ප්‍රශ්නය. <coughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී පර්යංකයට සිත පිහිට නමුත් ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කිරීමේදී එය නිතර නිරීක්ෂණය නොවේ. එය තුලම සිත පිහිටවන ආකාරය පිළිබඳව කරුණු පහදා දෙන සේක්වා. ආනාපානිය හෝ පිම්බි මැකිලිම කියන නෑ ආනාපාන විතරයි මේ කතාව කියන්න වෙන්නේ. ආනාපානයට හිත ගියයි කියන යෝගාවචරේකට පැතිකඩ තුනක් තියෙනවා. ඒක අංග සම්පූර්ණයෙන් බලා ගන්න. ඒ පැතිකඩ තුනම පේනවා නම් එයා විපස්සනා යෝගාවචරය කියලා ටිකක් ඈත ඉඳලා කියන්න පුළුවන්. එක පැතිකඩක් තියෙනවා ඒක දකින්න නම් එයා සමත යෝගාවචරයක් කියලා කියන්න පුළුවන්. මේක මේ පාවොක්සයිඩ් එකේ දේශනා කමටහන් සුද්ධ කරන්න ගිය වෙලාවේදී කුරුණෑගලදී වෙච්ච දෙබතකදී මං අල්ලාගත්තේ බලනකොට ඒක ටිකක් ප්‍රසිද්ධ කාරණාවක්. හැබැයි 100%ක ඒ කන්දෙන් යන්න බෑ. මොකද්ද මේ කියන්නේ? යම් කිසි කෙනෙකුට වාඩි වෙලා භාවනා කරන වෙලාවක මගේ දැන් හිත තියෙන හුස්මේ සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා දැනෙනවනම් සද්ද වේදනා හිතවිලි නෙවෙයි හුස්ම තියෙන්නේ කියලා මේක එක. හුස්මට හිත ගියා කියලා අනන්‍යතාවය දැනෙනවා. අරකේ නෑ. දෙවෙනි එක ඒ හුස්ම සිදුවෙන තැන ශරීරයට සාපේක්ෂව උඩුතොලේද නාසිකාග්‍රයේද බඩේ පිම්බීම හැකිලිමද උගුරේද නහය හැරෙන තැනද පපුවේද කියලා කයට සම්බන්ධතාවය පේනවා. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි එක ඒ සම්බන්ධතාවය මත නාසිකාග්‍රේ හෝ උඩුතලේ හෝ උගුරේ හෝ පපුවේ මේ පිම්බීම හැකිලිම නෙවෙයි. මේ හැකිලිම පිම්බීම නෙවෙයි කියලා පිම්බීමේ සහ හැකිලිමේ පෞද්ගලික ලක්ෂණ පේනවා. අනන්‍යතාවය පේනවා. නයිසර්ගික ලක්ෂණ පේනවා. අත්‍යන්ත ලක්ෂණ පේනවා. ඉතින් මෙන්න මේ කාරණා තුනෙන් ආස්වාද ප්‍රසආස දෙක අතර වෙනසත් හැපෙන තැනත් මගේ හිතේ තියෙන ආනාපානෙත් කියලා තුනම තියෙනවා නම් තුනම පිළිබඳ අවධියක් තියෙනවා නම් අපි දල වශයෙන් ගෙස් කරනවා සැක කරනවා මෙයා විපස්සනා යෝගාවචරය කියලා. යම් කිසි කෙනෙකුට හුස්මේ ඉන්න බව දන්නවා හැපෙන තැනක් වැටෙන්නෙත් නැහැ ආශ්වාස ප්‍රශ්වාස වෙනසකුත් නැහැ භාවනා බහරි හැබැයි සමතේ පැත්තට යන කෙනෙක් කියලා දල වශයෙන් කියන්න පුළුවන්. එයාගේ හිතත් සතියේ හිටලා තියෙනවා. ඉතින් මට වෙච්ච සිද්ධිය ඒ පාවොක්සයිඩ්ත් එක්ක මේ මෑණිවරුන්ගේ භාවනා කරන ගියේ මෑණිවරු ඔක්කොම මහසි ක්‍රමයට පුරුදු වෙච්ච අය. දැන් මහසි සාඩෝ ක්‍රමයට ඉගෙනෙත් එක්කනා පාවොක්සයිඩෝ කමඨාන් සෝද කරනවා මම පරිවර්තක. ඉතින් මම ඒ කියන දේ පය කියන්නේ මගේ අතින් දාන එකනේ කරන්න තියෙන අවුල. ඉතින් මම ඉුවා දාන සයිස්යක් වගේ මට තේරුණා. මං ඇහුවා ඒ මෑණි කෙනෙක් කියනවා මට හුස්ම ගන්නවත් පිම්බි මැකිලිම උදරේ වැටෙන්නේ ඉතින් සයිඩෝ කිව්වා පිම්බි මැකිලිම වෙනකොට ආනාපානේ බලන්න කියලා හොඳයි බලන්න පුළුවන් එතකොට නාසිකාග්‍රේ වැටෙන්නේ ඉතින් මට ඒක හොඳ පැත්තට වැටෙන්නේ මේ හුස්ම වැටෙනවා නාසිකාග්‍රේ එතකොට ඒ සයිඩෝ කිව්වා නාසිකාග්‍රේ ඕන්නේ හුස්ම දන්නවනම් ඇති වැඩිපුර විස්තර ඕන දැන් මොන මට කමට අනුසුද්ධ වෙන්න පටන් ගත්තා දැන් මේ පැත්තෙන් ඉන්නවා භාවනා කරන එක නෙමෙයි ප්‍රති සයිඩෝ ඉන්නවා ඊට පස්සේ ඉවරලා ගිහිල්ලා හව ස්වාමීන් වහන්සේ මේ ආනාපානය කරනකොට හුස්ම හැපෙන තැන ගැන හාරහාර අවසලා උනන්දු කරවන්න ඕනේද එහෙම නැත්නම් නිකන් හුස්ම ගන්න බදන ගත්තොත් ඇද්දක ඒ නිසා උන්ටටම දැඩි ලෙස කිව්වා මොනම විදිහකින්වත් හැපෙන තැනට හිටියෝ දාන්න යන්න එපා හාරහාර අවසන් එපා හුස්ම දැනුනොත් ඇති කියලා දැන් මං ඉගෙන ගත්ත ක්‍රම හැටියට ඒක මදි. ඒක හැපෙන තැන දැනගන්න ඕනේ. ආස්වාද ප්‍රසවාස වෙනසෙන් දැනගන්න ඕනේ. ඊට පස්සේ මං සායඩෝ තියාගෙන විනාඩි 15ක් විතර වගේ කතා කරා. ඊට පස්සේ කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මං භාවනා ක්‍රමේදී මේ සමතේ පැත්ත මං උනන්දු කරවන්නේ මම මේ හැපෙන තැන ගැන උනන්දු කරවන්නේ නැහැ. පිම්බි මහකිලි වෙනස බලන්න උනන්දු කරන්නේ හුස්ම දැනුණත් ඇති කියලා. දැන් මේකෙදී මට කාරණා වැටුණා. හැබැයි මට තේන මම පුද්ගලයෙක් වශයෙන් හරි කැමති විපස්සනාවට මම හැම කෙනාම යොමු කරවන්න හදනවා. හැපෙන තැන බලන්නයි දෙකේ වෙනස බලන්නයි. ඉතින් ආවට පස්සේ ට්‍රිප් එක ගිහිලා මම පුළුවන් තරම් බැලුවා මහසි පොතයි විසුද්ධි මාර්ගයයි පාවොක්සයිඩ් ක්‍රමේ මේ විදිහට ගුරුවරු අතර සමත ගුරුවරු සහ විපස්සනා ගුරුවරු අතර වෙනසක් තියෙනවා වගේම යෝගාවචරින්ගෙත් වෙනසක් තියෙනවා. ඒක සාජාතයෙන්ම හටගන්න එකක්. තමයි ආනාපානේ වැටෙනවා හැබැයි හැපෙන තැන තේරෙන්නේ නැහැ. ඇහුවට කියන්නත් බෑ. ඒ වගේ මේ ආස්වාසේ ප්‍රසවාසය නෙවෙයි මේ ප්‍රසවාසය ආස්වාසේ නෙවෙයි කියලා කියන්නත් බෑ. ලොකු සාංශික පොත ලියන වෙලාවේ ආනපානේ පොත ලොකු සාංශික ලියන්න කිව්වා යෝගාවචරය වාර්තා කරනකොට මට ආස්වාස් ප්‍රසවාසය හිත ගියාද කොහොමද දන්නේ? උදාහරණයක් වශයෙන් මම ඉන්නේ ආස්වාසේ ප්‍රසවාසයේ නෙවෙයි කියලා දාන්න. මම ඉන්නේ ප්‍රසවාසයේ ආස්වාසේ නෙවෙයි කියලා දාන. ඒකට උපදේශයෙන් දෙන්නේ විපස්සනා පැත්තට හරියටම යොමුක් ගුණයක් දෙනවා. ඒ නිසා මේ ලිපි ලියලා තියෙන විදිහට බලනකොට ආනපාන ඉන්න බව තේරෙනවා. ආස්වාද ප්‍රසවාසයේ විස්තර වැටෙන්නේ නැහැ. හැපෙන දෙයට වැටෙන්නේ නැහැ. ඉතින් මේකට සතුටු වෙලා ඒ සතිය පිහිටලා තියෙන. ඕම ඉස්සරහට යනකොට හිත සියුම් වෙනකොට ආනපානේ වේපුල්ල භාවයටපත් වෙනකොට අඛණ්ඩ වෙනකොට අරක වැටෙන්න ඉඩ තියෙනවා. ඒකට ඉඩ තියාගෙන මේත් ඇති. මේ ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දානවා. ආශ්වාස ප්‍රශ්වාස දන්නවා කියලා ඒකට සාතර වෙලා ඉදිරියට ගියොත් මේක එන්නේ එන්නේ එන්නේ සූක්ෂම භාවයටපත් වෙනවා. ඒකට කියන්නේ ප්‍රනීත වෙනවයි කිය. ආනබන ප්‍රනීත වෙනවා, ඉඳුරන් ප්‍රනීත වෙනවා. පේන්න ඉඩ තියෙනවා. ඉතින් මම දැක්කා ඊට පස්සේ මම මේ ධම්මජීව කියන මිනිස්සයා කමටහන් දෙනකොට අරකටම තල්ලු කරනවා. ආනපන දැක්කට මන්දී හැපෙන තැනත් බලන්න ආශ්වාස ප්‍රශ්වාස වෙනසත් බලන්න කියලා ඒක මගේ තියෙන ඒක පැත්තකට අදින ගතියක්. නමුත් අනෙක් කෙනෙකුට ඉන්න පුළුවන් ආනපන වැටෙනවා විස්තර පේන්නේ නැහැ කිසිම ලකුණු කැපිල්ලක් කරන්න හදන යාටත් උනන්දු කරගෙන යන්න ඕනේ ඉදිරියට යන්න පේනවනම් කියන්න නැත්තම් කියන්න ඕනේ හැබැයි මේකට සතුටු වෙන්න කියලා මේක ලොකු ජයග්‍රහණයක් කොහොමද ඒක සාතික් කරන්නේ මම සද්දක නෙවෙයි කියලා දන්නවා වේදනාවක් නෙවෙයි කියලා දානවා. හිතවිල්ලක නෙවෙයි කියලා දානවා. ආනපන ඉන්න බව දානවා. අන්නේ සතුටමයි ඉදිරි ගමනට පෙට්‍රල් ලැබෙන්නේ. ඉදිරි ගමනට ඉන්ධන වෙන්නේ මේ ටිකවත් කරගත්ත ලොකු දෙයක් කියලා සතුටු වෙන එක ඊට පස්සේ මොනවා හරි දෙයකින් මේක මදි කියලා හිතුවොත් තිබ්බ පියවර දෙක තුනක් පස්සට යනවා. ඒ නිසා ප්‍රමෝදේ තියෙන්න ඕනේ. කරන කරන පියවරේ ප්‍රමෝදේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තරුණ ප්‍රීතිය තියෙන්න ඕනේ. ඉදිරියට යනවයි කියලා. මොකද හේතුව මේ දේ වෙනවා නම් කියන්නේ ආශ්‍රත් ප්‍රසවාසය මට තියෙන දන්නවා නම් පැහැදිලිවම යෝගාවචරයට හිතා ගන්න පුළුවන් මගේ සීලය වැඩේට ඇති කියලා. ඒකයි ඒකේ තියෙන ප්‍රායෝගික අර්ථය. මේ හිත ඉස්සරහට යන්නේ සීලෙ දෙස් දෙනවා නම්. එනිසා මේ වැඩේට දැන් සීලෙ ඇති. දැන් ඒ මන්දියට සමාධියත් වැඩෙනවා. කියලා ප්‍රමෝදේ පහළුනේ නැත්තම් අම්ම ඒකට අපි කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ කියලා. හැමදාම අඬනවා. හැමදාම නැති දේවල් ගැන කතා කරනවා. මේකට මම කියන්නේ මුස්පේන්තුව කියලා. මම කියන්නේ මේකට හූනියම කියලා. ලස්සනට වැඩේ හරි ගිහිල්ලා. නමුත් Taman විසින්ම ඒකට මේ පශ්චාත්තාප වෙන මං කියන එකට hina වෙන්නත් එක ජීවිතේ මල් විහිංපල්. අපි සමඩාන සුද්ධ නැති නිසා භාවනා කෙරුවත් කොයි වෙලාවෙත් කරන්නේ චර්චුරු ගගා නිකටල්ලේ තියාගෙන අයියෝ බලන්නකෝ වෙච්ච දේ. අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියාගෙන තමයි භාවනාව යන්නේ. කවදාවත් හරියන්නේ ඒක මට වුණා කිව්ව වගේ කේත හැගේ ඒ කරන දේ හරියන දේට සතුට නැත්තම් ඉදිරියක් නැහැ. ඉතින් මේ කමඨාන් සුද්ධ කිරීමේ නිසා තිත්ත බේතක් කරගන්න නරකයි. ඒක මේ කතාවේ තුන්දුවක් කරගන්න නරකයි. අපි කියන්නේ මේ හෙලි කරන්නේ අපේ අඩුපාඩු ටික දැනගන්නනේ. සාසන ඉදිරියට යන්නනේ. එහෙනම් ඒක එක්කන අඩුපාඩු බලනවා නෙවෙයි. ඉතින් ඒක නිසා මේකට සතුටු වෙලා පේනවන්නම් ආනපන හැපෙන දන බලන පිම්බිම හැකිලිම හැපෙන දන බලන්න. පේනවන්නම් පිම්බෙන වෙලාවේ හැකිලිම නෙමෙයි ආස්වාසල ප්‍රස්වාසය නෙමෙයි වම තිනුර දකුණ නෙමෙයි කියලා දැනීමක් තියෙනවද කියලා බලන්න. හැබැයි ඒක නැති උනායි කියලා හිත කරදර ගන්න එපා. මේ තියෙන ටිකත් ඇති. මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා ඒ ලිපියට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අරමුණින් පිටතට ගොස් පැවති සිත නැවත එකපාරට ගැස්සී යාමක්සේ නැවත භාවනා අරමුණ වෙත පිවිසීම පිළිබඳව ඔබ වහන්සේ ඊයේ සඳහන් කරන ලදී. මමද මේ අත්දැකීම බොහෝ විට අත්දකිමි. විටක විදුලි සැරයක් වදින්නාක්සේ ප්‍රබලවද විටක නින්දෙන් පිබිදියාක් මෙන් තරමක් සුමටවද ගැස්සී අරමුණ වෙත සිත පැමිණීම අත්දකිමි. මේ පිළිබඳ තවදුරටත් මදක් විස්තර කර දෙන්නේ නම් මැනවි. මෙය සුබ ලකුණක් ලෙස ඔබ වහන්සේ හැඳින්වුවේ ඇයි? සම්පජඤ්ඤ හා මේ අතර ඇති සම්බන්ධය කුමක්ද? ගත යුතු ඉදිරි පියවරක් ඇතිද? නොයසේනම් අවධානය නොයදිය යුතු දෙයක්ද? මම හිතනවා අවධානය නියොයදා ඉන්න බෑ මේක අනිවාර්යයෙන්ම අවධානයට ලක් වෙන්න ඕනේ ඒ වගේම අපි මේක හරහා යන්න ඕනේ. මේ හරහා යෑම සඳහා සූදානම් ශරීරේ. ඒ තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ මට හරියටම සපෙලා කියන්න බෑ. ඔය අපවත් වෙච්ච අපේ හරිලම ස්වාමීන් වහන්සේ මා නෝරෙලියේ අපේ ලොකු සාංශෙත් එක්කද කොහොද භාවනා කරලා තියෙනවා ආනපාන කරලා තියෙනවා මම මේ කියන්නේ 70 ගණන් වල 80 ගණන් වල. මෙහෙම වාඩි වෙලා පුටු උඩ ඉන්නදී පුටුවෙන් පල්ලට ඇදලා දැම්මයි කිව්වා. ඩක් ගාලා බලනකොට වැටිලා. ඉතින් ලොකු සංසිගවරු පසිකවලු උඩ ඉන්න ගන්න එපා මේ මේකන භාවනා කරන්න. ඒක එහෙම වෙනවයි කියලා. අයි මට කීපතාවක් වෙලා තියෙන වැටිලා නෑ. මම පණ්ඩිතාරාමේ ඉන්නකොට අපිත් එක්ක භාවනා කොරියන් හාමුදුර කෙනෙක් ඒගොල්ලෝ අර අලු පාට ඇඳුමක් හදින්නේ. ඒත් අපි 10 15 දෙනෙක් වගේ මේක වාඩි වෙනවා. ඒක ලෑලි වලින් හදලා තිබුණේ. මන්දක එක පාර ඩොක් කාලේ වැදුනා, තට්ට වැදුනා, පිටිපස්සේ ගිහලා වැදුනා නැගිටා. ඊට පස්සේ බ්‍රිස්බේන් ගිය වෙලාවේදී මම හිටියේ ස්ටේජ් එක උඩ ඉස්රායිල් එකන එහෙම ඩොක් කාලේ වැටුණා. ඇස් දෙක උඩ ගියා. එහෙම නැගිටලා ඇවිල්ලා හරියටම ඉඳගත්තා. මං සාමාන්‍ය ඇස්සරෙන්නේ නැහැ මට ඒ වෙලාවේ ඇස්සරුණා. ළඟ හිටියේ උපාසකම්ම කෙනෙක්. උපාසකම්මට දැන් මොකුත් කරගන්න බෑ. අර මනුස්සයා ආපහු මෙතෙන් ආවා. ඩියක් භාවනා කරනවා. ඉතින් නතර කරලා පස්සේ මම මොකද උනේ කියලා. මන් දන්නෙත් නෑ තවන්ත මොකද උනේ කියලා. දිගට භාවනාව ගියා. ඒකට වෙන්න මොහොතකට ඉස්සලා ওই දේවල් වෙන්න මොහොතකට ඉස්සලා මොනවක්වත් දන්නේ නැත් තැනකට යන්න. ඒක පාරට ගෙනලා නතර කරන්නේ ගස්සලා. නියම් පිටිපස්සට පයින් යනවා වගේ අත විසි වෙලා යනවා වගේ ඔලුව ගැස්සිලා යනවා වගේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනවා වගේ එන්න පටන් අර ගන්නවා. ඉතින් මේකේ පැති දෙකක් තියෙනවා කියලා අපේ ලොකු සාංශි කියනවා. එකක් තමයි කෙලෙස් සහිත නිදිමත නැත්තම් තීන මිද්දේ ආවට පස්සේ ගැස්සෙනවා අපි අර කිරනොයි කියලා කියන්නේ. ඒක මොග්ගල්ලාන සාංශරත් වෙලා තියෙනවා. පචලායමාන සූත්‍රයේදී සරුවචනන්සේ පෙන්නලා දෙනවා. තනියම භාවනා කරන්න ඕන කියලා ගල්ලෙන්කට කියලා භාවනා කරනවා කිරනවා. ඒතර සරුවඥාන්සේ ඉච්චර ගෝලියෝ නැහැ. ඉන්න ඉන්න ගෝලයන්ට රිමෝට් කන්ට්‍රෝල් එක දාලා බලන වෙලාව. සරුවඥාන්සේ වෙන තැනක මීටර් දාලා බලනකොට ගෝලයා ගල්ලෙන්ට ගිහලා කිරනවා. බුදුරජාන්සේ ජීවමාන ස්වරූපයෙන් ඔය පෙනිදලා අහන මොග්ගල් අහන කිරනවාද කියලා. එහෙමයි. ඊට පස්සේ ඔය පචලයමාන සූත්‍රය තියෙනවා. එහෙම වෙනවා. දොස් කියන්නේ. ඒතර සෝවන් වෙච්ච උත්තමෙක් මේ රහත් වෙන්න භාවනා කරන්නේ. ක්‍රම හතක් කියලා දෙනවා. ඒ වගේ වෙනකොට ඉතින් ඒකෙදී ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒක කෙලස් නින්දක් වෙන්න පුළුවන්. මම කියන්නේ මේ මොග්ගලන් ස්වාමීන් වෙච්ච කියලා කෙලස් නින්දක් වෙන්න පුළුවන්. තව විදිහකට වෙනුලා මේ අරමුණ නොදණී යනකොට අරමුණ සියුම් වෙනකොට අර අරමුණක එල්ලේ බලබලා ගිය හිත එක පාරටම අරමුණේ ලීන භාවයත් එක්ක හිතට එල්ලෙන්න වෙලක් නැතු වෙනවා. එල්ලෙන්න වෙලක් නැතුණාට පස්සේ යා ඒකට කියන්නේ හිත ලීන වෙනවා නැත්නම් නිලීන වෙනවා කියන වචනේත් පාවිච්චි කරනවා. ආයේ එනකොට ඔය වගේ ගැසිලක් වෙනවා. ඉතින් මේකට මම දෙනවා ඕලාරික නිදර්ශනයක්. වන්නපත ජාතකයේදී ඒ අපේ බෝසතාන් වහන්සේ 500ක් ගැල්ල අරගෙන කාන්තාරේ යනවා. ඉතින් කාන්තාරේ යනකොට දවල් තීසේ කට්ටිය බුදිය ගන්නවා. ගැල් ඔක්කොම රවුමට හදලා ගැල්වල තියෙන කරත්තේ වහලේ ඒ තමයි හරක බුදියන්නේ. මිනිස්සුත් යට බුදි පට්ට අවුව හුත්තටම අන්තක 50ට 60ට නගිනවා උස්නත් ඒ කාන්තාරේ. හැන්දකොරේ ඔක්කොම ලැහත් වෙලා එදා ඉඳලා පහුවෙන්දා උදේ වෙනකන් ගමන යනවා. ඉතින් මෙහෙම යනකොට රැයින් රැයට 12 රැය 10ක් 12ක් යන්න ඕන කාන්තාරක් ඒකට කරන්න. ඉතින් අර මහමිනිහා අපි කියන ගල් සාතුනායකයා නිතරම උතුරු තරුව බල බල යන්නේ. එයා උතුරු තරුව බල බල ওই ගල් කවියක් කියාගෙන අරගෙන යනවා. ඉතින් පිටිපස්සේ කට්ටියට ප්‍රශ්න නැහැ අරක පිටිපස්සේ යන එකයි කරන්නේ. ඉතින් මොකද වෙන්නේ ගල් සාත්තු නායකට නිින්ද යනවා. දැන් සාත්තු නායකයා නිින්ද ගියාම කවුද ගල් සාත්තුවේ නායකයා වෙන්නේ? ඒ කරත් බැඳෙන හරක තමයි. ඌ වට පිට බැලුව කවුරුත් එළවන්න කෙනෙක් නැහැ. ඌ අඩි පැත්තල්ල හිටපු දැන් ආවා. දැන් පිටිපස්සේ ඉන්න ගලේ යන මනුස්සයෙක් ඉතින් ලොක්කනේ ගෙනියන්නේ. ඉතින් ලොක්ක දන්නවනේ. ඌත් යනවා පිටිපස්සෙන් අන්තිමට පහුවෙන්ද බලනකොට අර හිටපු තැනටම මද්දාහනේ ආපහු හැරිලා හිටපු තැනට ඇවිල්ලා දැන් අලි අවුලයි. බොඩ වතුරක් නැහැ. එතකොට පිළිගන්නවා මහය කාට නිඳ ගිහිල්ලා. ඒ වගේ වැඩක් වෙනවා භාවනා කරනකොටත් හිත අරමුණක් නැති වෙනකොට සියුම් ගෙවි යන එක හරියට දැක ගන්න බැරි නම් යෝගාවචර දක්ෂ නැතිනම් සියුම් නැත්තම් අරමුණේ විපරිණාමය බලා ගන්න බැරි නම් හිත එක පාට නිකන් ගාල කඩාන ගියා වගේ ලීන භාවයටපත් වෙනවා. ආපහු එන්නේ අර උනට ගැසිලා. ඉතින් ඒක නිසා දැනගන්න කියනවා ආවට පස්සේ මේ පැමිණීම පිළිබඳව පශ්චාත්තාවපයක් තියෙනවාද කියලා. මෙම ගැස්සිලා මොනවා කරන්න නැත්නම් කියලා ආපහු එනකොට පශ්චාත්තාප වුණොත් හදන්න බෑ. පශ්චාත්තාප වෙන්නේ නැතුව ඕක නැවත නැවත වෙනකොට අරමුණ සියුම් වීමත් එක්ක දැන් මේ යන්නේ ගැසෙන තැනටයි හිත ලීන වෙන්නයි මම මේ පෙර නිමිටි බලන්න ඕනේ කියලා අරමුණ සියුම් වෙනකොට වැඩි සතියකින් බලන හිටියොත් එයාට අරමුණ ගෙවි යෑමේ නොදැක්ක ජවනිකා රාශියක් දැනගන්න පුළුවන් වෙනවා. මේකට උපමාවක් කියනවා හැමදාම රැයට ගිහලා සැතපෙනකොට මේ ක්‍රියාකාරී කයත් හිතත් නිින්දට යනකොට ওই පියවරවල හරහා යනවා. අපි කයෙන් හිත සමු අරගෙන හිතට විතරක් මත් වෙලා හිත නිින්දට වැටෙනවා. ඉන්නේ වැඩ පිළිවෙල දැක්කනම් භාවනා කරනකොට හරියන වෙලාවක අරමුණ සිුම් වෙනකොට ඒක බලාහන ඉදීමට මේක පූර්වාදර්ශයක් කරගන්න. පූර්වාදර්ශයක් කරගෙන නිින්දෙන් අවදි වෙලාව නෙවෙයි මේ නිින්දට යන හැටි අරමුණ සිුම් වෙන හැටි එතකොට හිත යන හැටි බලන වැඩ පිළිවෙල මේ ලෝකේ කිසිම විශේෂක උගන්වන්නේ නැහැ. කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැහැ. හැම විශ්වවිද්‍යාලෙම උගන්වන්නේ මේ දේවල් තීර දේවල් කියන්නේ. බුදුරජාණන්සේ පෙන්වනවා දන්නා තැන සිට නොදන්නා තැනට යන හැටි. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට යන හැටි. මමයා ඉඳලා හිටලා මමයා නැත්තැනට යන හැටි. සීමා මල් මරියාදාවල් තියෙන තැන ඉඳලා සීමා මරියාදාවල් නැත්තැනට යන හැටි. මේක තමයි යෝගාවචරගේ ජීවිතයේ තලතුණකම කියලා කියන්නේ. එන්නේ එන්නේ එන්නේ සියුම් වෙනකොට ඒ ඒ ප්‍රමාණයට ගැළපෙන සියුම් භාවකයේ යුක්තව බලන්න ගියොත් බටහිර මානසික විද්‍යාවේදී කියන්නේ උඩු හිතේ ඉඳලා යටි හිතට බිංගයක් හදනවායි කියලා. ඒ ඒකේ හිත දෙකක් ගැන කතා කරන උඩු හිත යටි හිත. යටි හිත තමයි පිස්සු ටික ඔක්කොම අපේ ඔක්කොම පෞරුෂත්ව ලක්ෂණ, රුචි අරුචිකම් ඔක්කොම. ඒව වහගෙන ඉන්නේ අපි. දැන් මේ කරන්නේ උඩු හිතේ ඉඳලා යටි හිතට බිංගයක් කපනවා. මේ මාරු වෙන තැන දැක ගන්න පුළුවන් නම් එක ජීවිතයක් ඇතුළත යටි හිත වශයෙන් අපි ඔක්කොම සමානයි. නිසා අපේ උඩු හිතේ ක්‍රියාකාරකම් අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා ඒක යටි හිතට යන තැන බොහෝම මායාකාරී බොහෝම වංචනික ධර්ම සහිතයි බොහෝම උපක්ලේශ සහිතයි ආන්න ඒකට පල්ලෙහාට යන වෙලාවත් තමයි ඔය අරමුණ නැති වෙන වෙලාව. ඒ වෙලාවේදී නිින්දට වැටෙන්නේ නැතුව දැඩි සතියකින් නැත්නම් දැඩි අවදි භාවයකින් බලන්න හිටියොත් මනුස්ස ජීවිතය අපි නොදැක්ක tire පිටිපස්සේ කෑල්ල බලන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසේ යනකොට මේ මදි සතිය මං කියන්නේ අනික් කට්ටියත් එක්ක බලනකොට මේක එක්කෙනාගේ සතිය ඇති. නමුත් ඔය කියන වැඩේට සතිය මදි. ඒ ඒ දෙයට අවශ්‍ය අන්නේ සතිය එනකොට ඒක අප්‍රමාදයත් එක්ක ළඟ ළඟ වැඩ කරන්න ඕන. ඉස්තර බස්සර වෙන්න දෙන්න බෑ. වටපිට බල බල බෑ. මේක මිදලා කටයුතු කරනකොට අරමුණ ගෙවිගෙන යන හැටි තේරෙනවා. මේක සම්පජඤ්ඤයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒක හරියට කියනවා නම් රිලේ රේස් එකක් දුවන මිනිස්සයා දුවගෙන ඇවිල්ලා බැටන් එක අනිත් එක්කනට පාස් කරන වෙලාව. අන්නේ පාස් කරන වෙලාව බැටන් එක වැටුනොත් ඇහිඳින්න යන වෙලාවදී පමා වෙනවා. අන්නේ වගේ මේ ගෙවෙන වෙලාවදී අරමුණෙන් අරමුණට මාරු වෙන වෙලාවේදී ලූහුටල යන්න දෙන්නේ නැතුව ලෙසලා යන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නවයි කියලා කියන්නේ අපි ඉඳගෙන ඉඳලා නැගිටිනකොටත් සතිය කැඩෙන්න ඕන ගමන් නැහැ. නැගිටලා ඉඳලා වාඩි වෙනකොටත් සතිය කැඩෙන්න ඕන ගමන් නැහැ. වම් කකුලේ ඉඳලා දකුණු කකුලට යනකොට කැඩෙන්න ඕන ගමන් නැහැ. ආශාසනල ප්‍රසවාසයට යනකොට කැඩෙන්න ඕනකමක් නැහැ. අන්න වගේ තඩමාරෝකදී සතිය පැවැත්වීමට බොහොම සියුම් ආදර්ශයක් දෙනවා ওই වැඩි. නමුත් මේක ප්‍රයෝජන ගන්න බෑ මේකට පශ්චාත්තාප වුණොත්. පශ්චාත්තාප වෙන්නේ නැතු මේක වෙන වෙන වෙලාවෙ මම මේක දිහා දවල් එළිය බලන ඉන්න ඕනේ. අවතියෙන් බලන ඉන්න ඕනේ කියලා ගියොත් අපේ ජීවිතේ මෙතෙක් කවදාකවත් බලපු නැති පැතිකඩක් එහෙම නැත්නම් යටිහිතට දොර ඇරීමක් එහෙම නැත්නම් අපේ සංගවිලා තියෙන අපේ වංචනික ගති චපල ගති පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේකෙදි කැමැතිනම් මේකට නැවත නැවත එන්න ඇරලා මේකට ලෑස්තිලා යන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිත තැන්පත් වත්ම මේ මොහොතට වී සිටින විට නින්දට වැටීමෙන් වළක්වා ගත හැක්කේ කෙසේද? දෙක බිම්මහලේ වන නිරන්තර ශබ්දයන් භාවනාවට හරවා ගත යුත්තේ කෙසේද? වර අරමුණ සියුම් වෙනකොට සතිය පැවැත්වීම හරියට පළවෙනි සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ විභාගයට ලෑස්ති වෙනවා වගේ. සාමාන්‍ය පෙළ කරන්නේ තියෙන අරමුණුත් එක්ක. උසස් පෙළට යනකොට අරමුණු නැතිව යන හැටියට පුරුදු කරනවා. ඒ නිසා අරමුණු ගෙවෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත, ඒකට කියනවා khයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා, පට්නිසග්ගානුපස්සනා. ඊට ඉස්සෙල්ලා අරමුණ වශී වෙන්න ඕනේ. මං අරමුණේ ඉන්න බව දැනගන්න ඕනේ. අරමුණේ වෙනස්කම් බලන අදහස තියෙන්න ඕනේ. ඒකට මේක හිමීට පිට කොමල පපා, උමරි පපා එන්න පටන් අරගත්ත අරමුණ ටික ටික ටික ටික ටික ඔන්න අවචාවට යන්න පටන් ගන්නවා. නියම් බහැලා යන කලාවට එන්න පටන් ගන්නවා. ඉතින් මේ සතිය බහැලා යෑමක් කියලා මේක වර්ධව ගත්තොත් කාටවත් උදව් කරන්න බෑ. සමාධිය බහැලා යෑමක් කියලා හිතාගත්තොත් උදව් කරන්න බෑ. මේ අරමුණ බහැලා යනවා. හැබැයි සතිය කැඩිලා නෑ. සමාධිය කැඩිලා නැහැ. මම මේක බලන්න ඕනේ කියලා බැලුවොත් අපිට පේන්න පටන් ගන්නවා මේක පාට මේ රෑක මේ වගේ එළිය තිබිලා ලයිට් ඔෆ් කරපු ගමන් අපි ගිනි කණා වැටෙනවා. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ ආයෙ පේන්න පටන් ගන්නවා. අන්ධකාරයේ ඉන්නකොට තරු එළියට පේනවා. ලයිට් ඔෆ් කරපු ගමන් තන්නේ කර බ්ලැක් අවුට් වෙනවා. අන්න ඒ වගේ පළවෙනි දෙවෙනි වතාවේ සම්පූර්ණ බ්ලැක් අවුට් යනවා. නමුත් මේ තඩමාරු වෙලා බලන්න ඕන කියලා බැලුවොත් ඒ අසීරු අවස්ථාවෙත් සතිය පැවැත්මක් තියෙනවා. මෙන්න මේක පුරුදු කරපු එක්කනට ජීවිතේ පණ යන මොහොතේදී ඊගාව ආත්මයටත් මේ කරපු භාවනාව යනවයි කියලා බුදුජානසේ සෝතානුදත සූත්‍රයේ සෝතානුදත සූත්‍රයේදී සාතිකයක් දෙනවා. මේ ජීවිතයේ සතිය සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දුත්‍යා සුප්පටි විජ්ජහා කියන මට්ටමට සතිය පුහුණු කරා නම් මරණ චිත්තක්ෂණේ හිත අවුලටපත් උනත් ව්‍යාකුල තත්වක මරුණත් සුගතියට යනවා කියන. අර පුරුදු කරපු ගැම්ම. ඒක පුරුදු කරන්නේ මේ ජීවිතේ මැටි මැරි උපදින්න ඕන. සතිය නැති වෙනවා ආයෙනවා. අරමුණ නැති වෙනවා ආයෙනවා. ඒ ඔක්කොම තියේදී ඇත්තටම කියනවා සතිය නැති වෙන්නේ ඒක දිගට තියෙනවා අපේ තියෙන අව탁සීරු නිසා අපි සතිය නැතුණයි කියලා කියනවා. ඉතින් සංඥා වංශලා නිසා මතක් කරලා දෙන්න පුළුවන්. කියවලා බලන්න කිං මූලක සූත්‍රය සමිද්දි සූත්‍රය වගේ සූත්‍ර වල සරුවචාන්සේ දේශනා කරනවා සතාධිපතිය සබ්බේ ධම්මා කිය. අපි වැඩුවත් නැතත් සතිය හැම වෙලාවෙම තියෙනවා. මේකට නොසලකා හිඳීම නිසා සාපේ තමයි සංසාරේ කියන්නේ. සතිය නැති එකම චිත්තක්ෂණයක්වත් නැහැ. එනිසා සතාධිපතිය සබ්බේ ධම්මා සීල ධර්මයට සතිය අධිපතිකම් කරනවා. ඒක රජ කරගෙන ගිය දාසේ ඒක සභාපති කරගෙන ගිය දාසේ ඒකට මුල් තැන ගිය දාසේ අලුතෙන් භාවනා කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඔය නිදිමත යන වෙලාවෙදිත් අරමුණ නැතුව යන වෙලාවෙදිත් ගැස්සෙන වෙලාවෙදිත් මොකද්දෝ සතියක් තියෙනවා. මම මේක දැක ගන්න ඕනේ කියලා බලනවනම් ඇති වුණාට පස්සේ සහ නැති වෙගෙන යනකොට මේක දැක ගන්න. මේකට ලෑස්තිලා යන ගතිය මායයටක් කඩන්න බෑ. ඒක පුරුදු කෙරුවොත් අපි අපි උතුරු කුරු දිවයිනේ හිටියත් දකුණු කුරු දිවේ හිටියත් නැගෙනහිර හිටියත් පරහිරේ හිටියත් අර්ථිය නම් එන්නේ නැහැ ඔළුවට. භාවනාරාමෝ හෝති භාවනාරතෝ. පහනරාමෝ හෝති පහනරතෝ. උත්තරාය දිසාය චේපි විහෙරති දක්ඛිනාය දිසාය චේපි විහෙරති නැගෙනහිර බඩ කොහේ හිටියත් පහන් දැල්ලපත් වෙනවා වගේ උඩට හිටිනවා මේ හැලෙන වෙලාවේදී නැති වෙන වෙලාවේදී නැති වෙනවයි කියලා කිව්වට ඇත්තටම නැති වෙන්නේ අන්නේ හැකි සංඥාවෙන් බලනවා නම් ජීවිතේ හිස් නැහැ. එහෙම නැත්නම් අපි හිතනවා අපේ අපේ සතිය වැසටත් කැඩෙනවා, කැසටත් කැඩෙනවා, මැසටත් කැඩෙනවා, සද්දෙටත් කැඩෙනවා කියලා ඉතින් චරිචුරු තමයි. ඉතින් දෙවෙනි දාන යටි තට්ටුවේ සද්ද වෙනවා. ඉතින් අපායේ සද්ද නතර කරන්න පුළුවන් දපා. ඒක හැමදාම සද්ද. ඔබේ දිනේ ආර්ථිකයේ යටතට්ටුවේ කැන්ටින් එකක් තියෙනවා. ඒකට අපාය කියලා කියන්නේ. ඉතින් ඒකේ සද්ද තියෙන ඉතින් උඩ ඒක උඩ ලෙක්චර්ස් යනවා. ඉතින් එහෙමනම් කරදෑගේ උදේ දවල්ට කැම දෙන්නේ නැහැ වගේ දිගටම භාවනා කරන්න. වතුරත් නැහැ, කල්ලල් නැහැ, බොල්ලල් නැහැ කියලා භාවනා කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඔය ડોක්ටර් නවරත්න විල්ලෙවලා කොළඹ ස්පිතාලේ ඉන්නේ ඔය මේ එන්ඩෝස්කෝපි කරන්නේ. ඇවිල්ලා භාවනා දාන දෙන්නිනවා. ඊට පස්සේ භාවනාවටත් ආවා. භාවනාවට ආපු දවසේ මෙතන හෙන චෝදනාවක් ගියා. කුසිය කඩන්න ඕනේ, පැත්තකට ගෙනියන්න ඕනේ, මේක කරන්න බෑ. අපරාධය අපි ආව වෙලාවේ මේකේ මෝල් ගස් කොටනවා, දප්පෝල් බින්දිනවා, මල කචල් නතර කරන්න ඕනේ කියලා. ඉතින් මම කිව්වා එහෙනම් අපි මේ වැඩ භාවනා කරන අය වෙනුවෙන් අපේ ලිඛිතව අපි දැනුම් දීමක් කරුවොත් අපි වාර්ෂික මහසභාවේදී කියන්නම් 10 එන දවසට මේම පොඩි චෝදනාවක් තියෙනවා අඩු කරන්න පුළුවන් ද කියලා. එතකොට නවරත්න මහත්තයක මම දායකයෙක් මම භාවනා කරන කෙනෙක් දායකයන්ට නීති දාන්න නෙමෙයි යෝගාවචරෝ කියන්නේ අපි දැනගන්න ඕනේ සද්ද තියෙති භාවනා කරන්න කියලා. අපි එදාට එන්නේ මුළු පවුලම එකතු වෙන දවසේ අපි ජොලියක් දාලා යනවා. අපි කතා කරනවා. මේන කට්ටියට තියෙන්නේ ඒක දැනගෙන එහෙම තියනවා කියලා දැනගෙන භාවනා කරන එක මම අද යෝගාවචරෝ කිදිර කතා කරන්න කියලා අර දෙපැත්තම ගැට ගහලා දැම්මා. ඉතින් ඒක නිසා බලන්න gedare ඉඳදී Taman කොච්චර කතා කරනවද කියලා. නැත්නම් භාවනා නොකරන වෙලාව එතකොට අපි චෝදනා කරනවා. නෑ. මෙතෙන් අපම චෝදනා කරන්නේ මොකද්ද අපේ සතිය වැඩුණාට පස්සේ අර පුංචි දේවල් පවා අපට සංවේදී වැඩි. ඒ සංවේදී වැඩිකම සතියේ ආනිසංශයක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා ප්‍රශ්නේ මම නිතරම අහනවා. එනිසා මේ ලියුපෙකනත් අත උසන්න කැමති නම් අපිට පුළුවන් උසාවියට ගෙනලා නඩු ඉවර කරන්න අද. කියවනාම තුන නෙවෙයි ලිවි. <laughs> කවුද කැමතිද මේ මේ අපායන් සද්දිනේ ගැන ලියපු කෙනා අත උස්සන්න අපිට පුළුවන් ඒකට හරස් ප්‍රශ්න අහලා මම දෙනවා මේ මොකද්ද මේ ජූරියටත් දෙනවා හරස් ප්‍රශ්න අහන්න. මම ඒක හරස් ප්‍රශ්නයක් අහනවා. අත උස්සන්න කැමතිද? එහෙම නැත්නම් අපි නඩුව විසි කරා ඊගාව නඩුවට ගියා. උත්තරේ මෙච්චරයි. හොඳට බලන්න වගේ ශබ්ද ඉද්දෙන්නේ ශබ්ද කුප්පන්නේ ශබ්දෙන් පෑරෙන්නේ සතිය තියෙන නිසාද නැත්නම් සතියේ ආනිසංශයක් වශයෙන්ද නැත්නම් ඒක සතියට අරියාදුවක්ද කියලා ඕක අහපු ගමන් කරකෝලකට ඇරියා උඩුකුරුඤ්ඤන් එල වැටෙනවා මේ විවෘත විශ්වවිද්‍යාලයේ කට්ටිය ආවා ගිය 17 69 දෙනෙක් ඉඳලා තියෙනවා ඉතින් ආපු ගමන් කියලා මෙහෙම වැඩක් තියෙනවා අපි සතිය වඩන්න ඕනේ සාන්තය ඇවිල්ලා කියලා දෙන්න කියලා. ඉතින් මට තිබුණේ හරියටම පෑයි. හතහමාට පටන් ගන්න ඕන අටහමාට යන්න ඕන නවයට තුනට පටන් ගන්න. ඉතින් මේගොල්ලෝ පටන් ගත්තම පැය කාලක් පමා වෙලා. පස්සේ පොඩ්ඩක් වාඩි වුණා. වාඩි වෙලා ඉවරලා මම ඇහුවා ප්‍රශ්නක් තියෙනවා නම් කියන්න කියලා. එතකොට ඊන් ආපු මම හිතන්නේ මේ කතිකාචාර්යවරයෙක් වෙන්න ඊට පස්සේ කව වාඩි වෙලා ඉනකොට ස්වාමීන් වහන්සේ මේ කොන්දැමරුවක් ආවා. ඒක නිසා මට සතිය පවත්වන්න බැරුණා කියලා. විනාඩි 10 තිබුණා. ඊට පස්සේ මං කව මේ කොන්දේ අමාරු තියෙන බව දැනන සතියේ තියෙන නිසාද සතියේ තියෙන සල්පන ආනිසංශයක්ද නැත්නම් මේක සතියට ආරියාදුවක්ද කියලා. ඒකට මහරගම මේ දහම් පාදලේ උපප්‍රධානාචාරිකව මට නම් පිනිසංශ සතියේ තියෙන නිසා ලැබිච්ච ආනිසංශයක් කියලා. ඒතර ප්‍රශ්නේ ආවේ කන එහෙම ඉල්ලලාස් කරගත්ත ප්‍රශ්නේ. මෙන්න මේ විදිහට තමන්ගේ කමට ආන තමන්ට සුද්ධන වෙලාවක් එනවා ඉස්සරහට. ඒකේ ඉන්නේ මේ වගේ කරලා තමන්ම මේ ලියන ප්‍රශ්නේ තමන්ම උත්තරයක් හොයන්න හදනවා නම් බලනකොට අපි ඇත්තටම උත්තරේ ප්‍රශ්නයක් කරගෙන තියෙන ජීවිතේ. අපිට භාවනාදී ලැබෙන හැම උත්තරයක්ම අපි ප්‍රශ්න කරගෙන තියෙනවා. මොකද අපි මේක දිහා බලන්නේ තණ්හාමාන දිට්ඨිය ඇතුව. තණ්හාමාන දිට්ඨිය නැත්තම් භාවනා කරලා මේ වගේ දෙයක් තේරෙන්න දවසයි යන්නේ. දවස් හතක් යන්නේත් නැහැ. ඒ තරම් භාවනාවේ ප්‍රතිඵල තියෙනවා. ඒක අර කමඨාන් සුද්ධ කිරීමෙන් ඒ ප්‍රශ්න තියා යෝනිසමංස්කාරයෙන් බැලිල්ලේ අපිට තේින්න අපි මේ ප්‍රශ්න කරගෙන තියෙන භාවනා දියුණුවමයි හැම වෙලාවෙම නන්නේ බොහෝ විට. ඉතින් ඒක නිසා ඒක නාපු නැතුවට අපි ස්තුතිවන්ත වෙනවා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. උතුම් විදසුන් ඥාන අවබෝධ වේවා අවසරයි පින්වත් ගුරු ස්වාමින් වහන්සේ නේවාසික භාවනා වැඩමුළුවේ දෙවැනි දිනය දක්වා ගත කළ පරියංක භාවනා හා සක්මන් භාවනාව තුල මාහට ප්‍රායෝගිකව ඇති වූ අත්දැකීම් හරහා කමඨහන් සුද්ධ කර ගැනීම සඳහා කරන ඉදිරිපත් කිරීමයි. අවසරයි ස්වාමින් වහන්ස ගත වූ කාලය නැවත සතිමත්ව සිහි කළ විට මාගේ ජීවිතයේ ඊට වැදගත් කාලරාමුවක් මෙම මම નિરાයාසයෙන්ම මාහට අවබෝධ විය. ඒ මන්දයත් සතිමත් භාවය මත දෛනික ඉරියව් පැවැත්වීමේදී දැනෙන කායික මානසික සැනසීම වත්මන් ජීවිතය තුල දැනෙන මානසික සුවය ගත සිත සුවපත් වන ආකාරය හා සක්මන් භාවනාවේදී පියවර කිහිපයක් ගමන් කොට සක්මනට සිත පිහිට වූ විට සිත් කරදර දැනෙන නමුත් ටික වේලාවක් ගත වූ විට දෙපා වලට අවධානය යොමු වේ. උත්සාහයකින් තොරව එය සිදුවේ. පියවරක් පියවරක් පාසා ඇතිවෙන නැතිවෙන බව දැනේ. ඒ ඒ ආකාරයෙන් සිදු කිරීම සුදුසුද? දෙක පරියං සයනස ප්‍රශ්න රාශියක් තියෙනවා ඒ පළවෙනි ප්‍රශ්නේ තමයි ඔය පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ සක්මන් කරන වෙලාවේදී ඒ බාධක එනවා සද්දත් ඇහෙනවා වේදනක් දැනෙනවා හිතවිලිත් එනවා රූපත් පේනවා ඔක්කොම පේනවා හැබැයි දල වශයෙන් තේිනවට මම ඉඳගෙන නෙවෙයි කියලා අල්ලන්න පුළුවන් මේක වමද දකුණද විස්තර නැතුව මම දැන් ඉඳගෙන නෙවෙයි ඇවිදිමින් කියලා අන්නේ විදියට ඇවිදින ගමන් නැත්තම් සක්මන් කරන ගමන් මේ සද්ද වේදනා හිතවිලි ආවට තාම ඇවිදින බව, ඉඳගෙන නෙවෙන බව දන්නා තාක්කල් මේක ලොකු ජයග්‍රහණයක් කරගන්නවා. ජයග්‍රහණය කරන යන්න පටන් අරගත්තොත් පේනවා සාමාන්‍ය සතිය උගන්වනකොට කියන්නේ එකවරකට එකක් කරපන්, ඒකේ සතිය පිහිටවපන්. දැන් මෙතන දෙකක් යනවා, ඒත් සතිය තියෙනවා. මේ සක්මනත් තේරෙනවා, රූප බලනවත් තේරෙනවා. සක්මනත් තේරෙනවා, කකුල අනිත් ඇඟවල වේදනත් තේරෙනවා. සක්මනත් තේරෙනවා, සද්දත් ඇහෙනවා. ඒතර තමයි තේරෙන පටන් අර ගන්නව අර එක වැඩක්වත් කරගන්න සතිය පාත්තන්න බැරුව අපි හිටපු අපට මේ බොම සරලව මේක ගත්තොත් සක්මනේ වැදගත්ම දේ තමයි මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඒ තාක්කල් සක්මනේ ලකුණු ලැබෙනවා. එතකොට හරියටම වම දකුණ වෙනකොට කමන්නේ රූපයක් පෙන්වනවත් වේ සත්‍යයක් අහු මොනවා වුණත් දකි ඇවිදින බව දන්නවා කියන සතුට තියෙනවනම් අපිට පේනවා දෙක බලන්න දෙකක් කරගෙන යන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම පටලවන සුළුයි. හරියට කාර් එකක් එලවනකොට වින්ස්ක්‍රීන් එක බලන්න යන්න පුළුවන්. සයිඩ් කණ්ණාඩි දෙක බලන්න යන්න පුළුවන්. දෙපැත්තේ දොරවල් දෙකෙන් වටපිට බලන්නත් පුළුවන්. මේ සාමාන්‍යයෙන් දන්නවා අපි බලන්න ඕනේ ඉස්සරහ කණ්ණාඩිය විතරයි. නමුත් හදිසියේ හෝන් එකක් ගැහුවොත් සයිඩ් කණ්ණාඩිය දිහා බැලුවා බැල ටක් ගාලා ඉස්සරහට ගියා. දෙන්නේ ගහ ගන්නවා පාරයිනේ. වීදුරෙන් බලනවා අපි දැන ගන්නවා ඒ දෙන්න ගහගත්තට මට ඇක්සිඩන්ට් වෙන්න ඕනේ දැක්ක අපේ අයියා තාත්තත් නෙවෙයි ගහගන්න වෙන කවුද ඉස්සරහ බැලුවා. දන්නවනම් සයිඩ් කන්නාඩිය තිබුණාට වීදුරුව තිබුණාට ජනේලෙ තිබුණාට බැලිය යුත්තේ වින් ස්ක්‍රීන් එකේ ඉස්සරහ වීදුරුව කියලා දන්නවනම් මේ පැත්ත බලලා මේ පැත්ත බලවට කමන්නේ නැහැ. ඒවා තියෙන්නේ ඒකටනේ. මෙතන කන්නාඩියක් තියෙනවා පිටිපස්සේ එනෙවුව පේනවා. ඉතින් ඩ්‍රයිවර් එක බලන ගමන් අරක බලන ඉන්න ගමන් මේකත් මෙව ටට්ටක් ගාලා බල බල අරගෙන යනවා වගේ ඒ අපේ අපේ හිතේ අපි හිතනට වැඩිය විශාල විවිධාංගීකරණයක් තියෙනවා. මෙන්න මේ විවිධාංගීකරණය පොඩි කාලේ ඉඳලම උත්ප්‍රේරණය කරන ක්‍රමයක් තමයි විපස්සනා ක්‍රමය. සමතෙදී දෙන්නේ සමතෙදී එකටම තියාගෙන යන්න හදනවා. ඉතින් එතකොට මේ ගිහි කෙනෙකුට মালටි ටාස්කින් කරන කෙනෙකුට භවනා කරන මැරිලා උපදින්න ඕනේ මෛත්‍රී බුද්ධ ශාසනය. දැන් මේක නෑ. වින් ස්ක්‍රීන් එක බලන්න පුළුවන් කණ්ණාඩිය බැලුවට ප්‍රශ්නයක් නැහැ. සයිඩ් පස්සේ කණ්ණාඩිය බැලුවට කමක් නැහැ. වීදුරෙන් බැලුවට කමක් නැහැ. හැබැයි වහාම එන්න දන්නවනම්. ඒක විශාල කතාවක්. ਸਰවඥාන්සේ දේශනා කරලා තියෙනවා. තමයි වින් ස්ක්‍රීන් එක නැත්නම් ඉස්සරහා බලහන යන්න ඉඳ තියෙද්දි මගේ හිත මොකක් හරි නිසා පැත්තේ වීදුරෙන් බැලුවා. බලනකොට යා දන්නවනම් දැන් මං ඉන්නේ පැත්තේ වීදුරුවේ නැත්නම් ජනේලෙන් බලන්න. හැබැයි මං යන්න ඕනේ ඉස්සරහා වීදුරෙන් කියලා බලන්න ඕනේ ඉස්සරහා වීදුරෙන් කියලා එයා සසරණයි සනාතයි කියලා කියනවා. පැත්තේ වීදුරේ ඉන්න බව දන්නේ නැත්නම් අනාතයි අසරණයි. ඉතින් වැඩමුළුවක අපි ඔච්චරයි උගන්වන්නේ වෙන මොනවාක්වත් උගන්වන්නේ. දැන් අපි බලන්නේ පැත්තේ වීදුර කියලා. පැත්තේ වීදුර බලන්න මෙහෙම ඩ්‍රයිවිං කරන්න ගත්තොත් බයිසිකල් එක නම් හෙල්මට් අරන් දෙන්න ඕනේ වාරයෙන් ඉන්න අයට. ඊය පදිනේ කරන්නේ හෙල්මට් ඕන කරන්නේ. ඒ මේ කමේ බලාගෙන පැත්ත බලන්නේ භාවනා කරන්නේ. ඉතින් මහතෝනා එහෙමලු ඉන්නේ. මහතෝනා ඉස්සරහට යනකොට වසරලු වෙල්ල තියෙන්නේ. මෙතන ජයසෝමට වැරදිලා බලසලුවක් තියලා තියෙන අනිත් පැත්ත හරලා. භාවනා කරන ඇද කට්ටිය අංජබජල් තමයි. බොම්බේ ලෝකෙන් කල්වඩා තමයි. ඉතින් මේ මාසයා කියන දේ තියෙනවද තියෙන දේද පේන්නේ? ඒ නිසා පැත්ත ගන්නඩිය බැලුවට කමන්නේ මං ඉන්නේ පැත්ත ගන්නඩිය බව දන්නවනේ. එතකොට මේ යුතුයකමක් තියෙනවා මම බලන්න ඕන නම් ඉස්සරහා කණ්ණාඩිය කියලා. මෙන්න මේ පැත්තේ කණ්ණාඩිය ඉඳලා ඉස්සරහා කණ්ණාඩියට එන කතාව. නන්නත්තර වෙච්ච හිතක ඉඳලා අරමුණට එන කතාව කවදා හරි කමඨාන් වාර්තාවට ලියන්න පුළුවන් කියන එකනා භාවනා 150ක් වැඩ ඉවරයි. මම නැවතත් කියනවා බාහිර අරමුණක ඉන්නකොට ඒ බව දැනගෙන බාහිර අරමුණේ ඉඳලා මූල කර්මත්තාන්ට එන කතාවක් තියෙනවානේ. නිවස බල ආපහු වෙන වෙලාවක් මෙන්න මේක කතා කරන්න පුළුවන් වෙච්ච වෙලාවේ සපේලා උත්තර දෙන්න පුළුවන් වෙච්ච වෙලාවේ බුදුජානනාථයකට කියන්නේ අහෝසි කම්ම කිය. අර පැත්ත බැලීමෙන් සිදුවෙන සියලු අකුසල් අහෝසි කරන්න පුළුවන්. තමන් කොහොමද එතනින්ලා මමගේ නික්ලේශී තැනට ආවේ කියලා විස්තර කරන එක. ඉතින් ඒක අපි අර සතිපාසලේ පොඩි දරුවන්ට අවුරුදු 10 11 ළමයින්ට කියලා දෙනවා. හිත උන්නෝ පිට යන්න අරින්ද පිට ගිය හිත නැවත එන හැටි පොඩ්ඩක් බලලා කියන්න මම ඕනනම් ඒ රචනා පෙන්නලා දෙන්නම් කියෝලා ඒ පොඩි ළමයි කොච්චර විනෝදාංශයක කරනවද කියලා හිත පිට ගියා නැවත මගේ හිත මෙන්න මේ විදිහට අරමුණට ආවා ආපුව දන්නේ කොහොමද මෙන්න මේක නිසා දාන්න ආයෙත් ගියා ආයෙත් මං ගත්තා ඉතින් ඕක පොඩි වයසේදී අල්ලලා දෙන්න පුළුවන් නම් අපිට කියතකි මාරේ අඩමුට දන්න දහං ගැටයක් දාපන් ඔබ කොහෙ දැම්මත් මන් දන්නවා ගෙදර එන පාර. උතුරු කට්ට කර කොච්චර පහින් ගැව්වත් කැරකුණත් ඒකේ නිවෙත් tempat වෙන්නේ උතුරටමනේ. ඒක වෙනසක් නෑ යකඩ කෑල්ලක ඒක නෑ. යකඩ කෑල්ලකේ අංශු දිශාගත වෙලා නෑ. ඒක නිසා පහින් ගැව්ව පහින් ගැව්වතේ හිටිනවා. කාන්දම් කෑල්ලක නෑ. ඉතින් අපි යකඩ කෑල්ලක් කාන්දම් කරනවා වගේ නිතරම දැනගන්න හිත පිට යන ප්‍රශ්නයක් නැහැ. පිට ගියේ හිත ගන්න ඕනේ මෙතෙන්ඩයි. ගත්ත බව දන්නවා. අන්න ඒ ටික දන්නවනම් ඔය පල්ලෙය සාද්ද තියෙනවා. ගඳ සුවඳ එනවා. කිපාර මේ ස්වාමීන් අපිට චෝදනාවක් කරලා ගියා. හොඳ ආමුදුරෝ. මේ ගඳක් එනවායි කියලා. මෙච්චර ලස්සන භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේ මේකක් නැතිව මේ තරේ නෝටේ ගඳ ඉකේ ඉබේම නැති වෙලා. ඒක කෙරුවේ මේ අපිට කාරණා පෙන්වීමක් අසෙ මේ අඩුපාඩු කියන්න නෙමෙයි. ඒතිෙදිත් භවනා කරන්න පුළුවන්. අපි දන්නවා ගන්ධට පිට ගියා. තියෙන්න ඕනේ මෙතන. සද්දට පිට ගියා. තියෙන්න ඕනේ මෙතන. මං කොච්චර අතනල මෙතන ගන්න පුළුවන්ද කියන එකෙන් විතරමයි පිටකොන්දක් හරියන්නේ. ඒ නිසා කීයක් හරි දීලා හරි සද්ද ටිකක් ගෙනත් දාගන්න වෙනවා. එහෙම නැත්නම් සද්ද කරන අයට කීයක් හරි ගෙවන්න වෙනවා. මේ යෝගාවචරනේ මේ මේ මේක ඉගෙන ගන්න eBay කොහොම හරි. නිල්ලම භාවනා මධ්‍යස්ථානේ මෙහෙම භාවනා මධ්‍යස්ථානේ මෙතන කුස්සිය. ඉතින් හරියට භාවනා කරනකොට ලීලසෙන ඩෝ ගල පොල් ගිරියක් බිඳිනවා. හදිසිය දරබල නැතුන්තු එතනම බිම දාගනවා ගහනවා. ඉතින් කට්ටිය ලියනවා මේක අලි කචල් ගොඩින් සර් මොකද්ද මේ කරන වැඩේ මෙතනම කුස්සිය මෙතනම භාවනා මධ්‍යස්ථානේ. ඉතින් ගොඩින් මහත්තයා කියනවා මේක හරි සීතලයි. ඒ පොල් ගෙඩිය බින්ද නැත්තම් දරපැල නැත්තම් කට්ටිය බුදී. ලීලසේන විතරයි ඇහැරවන්න හිතපු ගමන් එතකොට තමයි කට්ටියට මතක් වෙන්නේ ඉන්නේ නිල්ලඹ කරන්නේ භාවනාව පොල් ගෙඩිය විදින කොටයි දන්නේ බබා දොයි ඒ නිසා කිව්වා මාත් ආපු දවස්වල මං හරි අප්සෙට් දැන් නම් මට හිතෙනවා දෙපැත්තේ කුස්සිය දෙකක් තියෙනවා නම් හොඳයි මොකද සියල්ල යහතින් සිද්ධ වෙනකොට බබා දොයි ඉඳපු ගමන් මැස්සෙක් වහන්න ඕනේ ඉඳපු ගමන් පොල් ගෙඩියක් බින්දින්න ඕනේ ඉදුවා සද්දයක් කරනට නැද්දකින් කියලා හිතුවාට අන්න දැන් තමයි සතිය පිහිටාන්නේ. ඒ නිසා ඒක හොඳට වාසියට තියාගන්න. කවුරු පිට ඇදලා දැම්මත් Taman amange අරමුණට එන දවස එන හැටි එන කතාව ලියන්න පුරුදු වෙච්ච දවසේ අපි ජීවිතේ නොදැක්ක පැත්තක් දකින්න. ඒක විශේෂයෙන්ම ජනසේ දේශනා කළ තියෙන ආපත්‍යක් සිද්ධ වෙච්චාම ආපත්‍ය නිවැරදි කරන ක්‍රමය සරති විවරති උත්තානි කරෝති දේසේති ඒ ඒ ආපත්‍ය අහෝසි කරන්න පුළුවන්. හරියට ආව දේශනා කරා. දේශනා කරලා සීවරයි. ඒ වගේ සතියෙන් අපි උගන්වනවා පවක් සිද්ධ වුණා නැත්නම් නූපන් අකුසලයක් ඉපදුණා මකලද. එතකොට අහෝසි කරන ක්‍රමය ඉගෙන ගත්තට පස්සේ පුදුම තෙදක් එනවා. මේ ලෝකේ අපිට මකන්න බැරි අකුසලයක් නැහැ. මොකක්වත්ම නැහැ. ආනන්තරී අකුසල කර්මයක් වුණත් ඒක ආත්මෙන් පස්සේ මකන්න ඒ නිසා වෙච්ච අකුසල ගැන ලැජ්ජ වෙන්න එපා, බය වෙන්නත් එපා. අපිට හොඳ ශක්තිමත් ආයුධයක් හම්බෙලා තියෙන්නේ. වැරද්ද වෙන හැටි හොඳට බලලා, නිවැරදි තැනට එන පාර දැනගන්න ওই වගේ අතුරු ආන්තරා තියෙන්න ඕන. හැබැයි මම සල්ලි දීලා නෙවෙයි පොල් බින්දින්නේ. ඒක මේ අපි හිතලා කරන එකක් නෙවෙයි, ඉබේ සිද්ධ වෙච්ච එකක්. අපි යනවා ඊගාව කොටසට. <coughs> පරියංක භාවනාවේදී වාඩි වී ටික වේලාවක් ගත වූ විට සමස්ත ශරීරයම උල් ඇති ආයුධයකින් කපන්නාක් මෙන් වේදනාව දැඩිව දැනේ. එවිට මහසී භාවනා ක්‍රමේදී මෙන් මූල කර්මස්ථානය මදකට අමතක කොට වේදනාව මෙනෙහි කිරීම කලාට වරදක් තිබේද? අපි මේකට මහසී ක්‍රමය කියන්නේ නැහැ මොකක්වත් කියන්නේ අපි කියන්නේ සතිය පිටව ගන්න. මූල කර්මස්ථානයේ වේවා අතුරු ආරම්භයක් වේවා සති මෙනෙහි කරමින් වේවා මෙනේ නොකර වේවා සති ධාරාව කැඩෙන්න දෙන්න එපා. කැඩුනොත් පිළියම් කරන්න. ඒ නිසා මෙනේ කිරීමේ කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඉස්සරහට යනකොට යනකොට තේරෙයි ඒ බහිත පුරුදු වුණාට පස්සේ හිත වශී වුණාට පස්සේ මෙනේ කිරීමේ කෘත්‍ය මෙනේ නොකරම කරන්න පුළුවන්. හිත පිට ගියයි කියලා මෙහෙමයි කියන්න තියෙන්නේ. මූල කර්මත්තානේ තියෙනකොට මූල කර්මත්තානේ තියෙන බව දැනගන්න එක සතියේ. මූල කර්මස්ථානේ නැති වෙලාවේ තියෙන සද්දක නම් සද්දක හරි ඔය කියන විදිහේ වේදනාවේ වේදනාවේ තියෙන බව සතියේ. ඒතර දැන් මෙතන සති જાති දෙකක් තියෙනවානේ. තෝරගත්තලද මූල කර්මස්ථානේ සතිය සහ හිත පිට ගිය සතිය. ඒතර මේ සති දෙකෙන් වඩා කාර්යක්ෂමයක වඩා කුසලතාවයක් තියෙන එක ඵලතාවයක් තියෙන මොකද්ද කියලා මම මේ හමුසගෙන් ප්‍රශ්නයක් අහනවා. ආයෙත් පිට ගිය සතිය වෙන්න පුළුවන්. වඩා සෙල්ලක්කාර වඩා දක්ෂක තමයි මම වැරදි තැන ඉන්නකොට වැරදි තැන ඉන්න බව දන්නේ ඒක. හරි තැන ඉන්නකොට හරි තැන තැන ඉන්නේ කොහොමද? අම්මා දරුවගේ ಗುಣ කියනවා දරු දරුවා අම්මගේ ಗುಣ කියනවා කියන කෝ මහ දෙයක් නෙවෙයිනේ. මේ පිට ගියාට පස්සේ ඒ බව දන්නවනම් ඒකයි තින් ওই වැටෙන් වැට පැනපු එක කඩුල්ල පැනපු එක ඌ ಜಾති අන්තරයි. ඌ විශ්වගත වෙලා තියෙන මොන අරමුණට ගියත් ගහන ගහන අත මේ බැල්ලේ ගැහුවත් බඹරේ කරකිනවා. හැරුණ හැරුණත් ගත උළු අස්සා කියලා වුණ අරමුණක් ආවත් මට තියෙන සතිය ඉන්න එක. ඒක මෙනේ කරලාද ගන්නෙ නැද්ද? ඒක මූල කර්මස්ථානද නැද්ද කියන එක බොහෝම ප්‍රාථමික පන්ති ප්‍රශ්නයක්. සතිය කියන එක දැනගත්තට පස්සේ මොකක් ආවත් ඒක මත ඉඳගෙන ඒක ආදාර කරගෙන සතිය පිටවනවා. ඉතින් මම කියන්නේ දැන් ධම්මජීව හැමතෝ කියන්නේ කාගෙන් කෑවත් කමන්නේ මට තාත්තා කියනවනම් මට එච්චරයි ඕන කරන්න. කාගෙන් කෑවත් මට අප්පා කියන. ඉතින් සතිය පිහිටනවන මූල කර්මස්ථානේ වෙච්චාම මොකෝ විත කර්මස්ථානක වෙච්චාම මොකෝ මෙනෙහි කරලා මොකෝ මෙනෙහි නැතුව මොකෝ මුදා හරිනවා. එදාට විතරයි විමුක්තිය කියන එක තේරෙන්නේ. එදාට විතරයි අපිට මේ සැහැල්ලුව කියන එක තේරෙන්නේ. එතකන් අර මිදි කරලා අල්ලගත්ත ගතිය තියෙන්නේ. එන්නේ එන්නේ ඒක නැති වෙන්න නම් ගෝයන් කපපු ගෙතේ අස්සනු නෙලපු ගෙතේ හරක් බලන ගොපල්ලගේ උපමාව අපි අරගත්තොත් අපි කොයි වෙලාවෙද මේ නිදහසට ඉඩ දෙන්නේ? මිනේ කරමින් හෝ වේදනාවේ සතියපාත. මිනේ නොකරමින් හෝ වේදනාවේ සතියපාත. නැත්තම් සතියේ ඉඳලා අපව අරමුණට ගන්න. අරමුණේ ඉන්නකොට අරමුණ දන්නවා. සත් වේදනාවේ වේදනාව දන්නවා. අන්නේ මට්ටමක් අපි ජීවිත බුද්ධියේ තියෙනවා. අපේ හිතේ තියෙනවා. අනේක ක්‍රියාවත් කරන තැනක් තියෙන නිසා මේක මේ නිකම් උත්තරයක් වශයෙන් කියන මූල කර්මත්තානේ තිබුණත් පිට කර්මත්තානේ තිබුණත් මෙනෙහි කෙරුවත් නැතත් සතිය තියෙනවද කියලා දන්නේ තමන්. සතිය තියෙනවා නම් අපිට ලැබෙන ලකුණු ලැබෙනවා. පරියංක භාවනාවේදී අද 8.15 9.15 භාවනා පැයේදී බාහිරින් සිත නිදහස් විය වේදනාද සමනය වී මූල කර්මස්ථානය තුල සිත මනාව උත්සාහයකින් තොරව පිහිටියා. ඒ අවස්ථාවේ හේතුඵල ස්වභාවය නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම විනිවිදව අවබෝධ විය. නමුත් ඊළඟ පර්යංකයේදී එසේ නොදැනුනි. එසේ වන්නේ කුමක් නිසාද? තවදුරටත් සතිමත්ව පෙර පරිදි මූල කර්මස්ථානයේ වැඩිම සුදුසුද? ඔ මේ වගේ වෙලාවක දැන් මේ හිත හොඳට වැවිගෙන යන වෙලාවක්. ඒ යන වෙලාවේදී සමහරලාට සැක හිතෙනවා. මම යන්නේ හරි පාරද, වැරදි පාරද, ඉස්සරහටද, පස්සටද, සමතද, විපස්සනාද කියලා සැක නම් සැකනම් පමනක් මූල කර්මත්තාන හිතියොදලා සැක අරගන්න. සැක නැත්නම් මූල කර්මත්තාන උනත් එකයි පිට කර්මත්තාන උනත් එකයි මෙනේ කරත් එකයි නැතත් එකයි. ඒ නිසා මේ බුරුමේ පඬිස්සවාදී බොහෝම ප්‍රවේශමෙන් මේ වාක්‍ය කියනවා භාවනා කරගෙන යනකොට තමයි සැකයක් එනවා. උඟක් වෙලාට එනවා. කොටින්ම කියනවනේ අපි සෝවන් වෙන්නේ නැත්තේ සැකේ නිසානේ. සැකේදී අපිට වෙන්නේ සැක නැතිවීමයි සෝවන් වෙනවයි කියලා කියන්නේ අවික්කප්ප සාදේ පහන බුදුහාමුදුර ගැන බුදුහාමුදුර තමයි. සැක නැහැ. ධර්ම කියන්නේ ධර්මෙම සැක නැහැ. සංඥාවෙන් සැක සංඥාම සැක නැහැ. සීල පිළිබඳ සැක නැහැ. ඔච්චරයි සෝවන් වෙනකොට වෙන්නේ. දැන් අපිට ලා තියෙනවා හතරම තියෙනවා සැකයි. ඒක වෙන්න පුළුවන්. වෙනකොට කරන්න තියෙන භාවනාවේදී යම් විදියකට හිත පිට ගියා නිවර්ණයක් ආවා මෙනෙහි කරාද නැද්ද සැකේනවනම් මූල කර්මත්තාන්ට හිත දාන්න. එතකොට මූල කර්මත්තානේ සුහදකම නිසා ඒක ගෝච රජ්‍යත් අරමුණක් නිසා සැක අර ගන්නවා ආයෙ යන්න ආරිනවා. කොයි වෙලාවකරි පිට ගියත් සැක නැති වෙන තැන ගියාට පස්සේ තමයි සතිය වැවෙන්නේ. සතිය වැඩෙන්නේ. සතිය විවිධාංගීකරණය වෙන්නේ. ඒක විපස්සනාවේ තියෙන සුවිශේෂ අංගයක්. කොයි ගියත් අරමුණේ වුණත් නැති වුණත් ඉන්න තැන දන්නව සතිය ඉන්න බව දන්නවනම් ලැබෙන ප්‍රධානම දේ තමයි සැක නැතිකම. ඒක ජීවිතේ සක්විති රජකමටත් වැඩිය ලොකු දෙයක්. මොන දේ තිබුණත් සැකේ තිබුණොත් ඒක පිලුණු වෙලා තියෙනවා. සැකහැර දැනගන්න මූල කර්මස්ථානෙට මෙනෙහි කරන්න සැක නැත්නම් මූල කර්මස්ථානෙ මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඉතින් යන යන තැන යනවා යන යන තැන කොහෙද යන්නේ කියලා බුක් කීපින් තියෙනවා. පොත් බැීමක් කරනවා. මෙයා ඉන්නේ මෙතන මෙතන කියලා Taman කවුද කියලා ඒතකොට දැනගන්න පුළුවන්. පින්වත් ගුරු ස්වාමින් වහන්සේ අප සමාජයේ සංඝයා සමග කටයුතු කර ඇත. බොහෝ විට සංඝයා රැස්වන්නේ විනය කර්ම කිරීමට හා සමාජයේ හා ශාසනයේ පැවැත්මට කරන කටයුතුවලදී ය. නමුත් ස්වාමින්වහන්සේ මේ සංඝ පිරිස දැක්කාම දැනෙන්නේ බුද්ධ කාලීන ආර්ය ශ්‍රාවක පිරිසයි. මෙපරිදි මෙලෙස ගෞතම සසුන තුල මෙවැනි ප්‍රතිපත්ති ශාසනයට කරන උතුම් මෙහෙවරට අනේක වාරයක් පිං. ඔවිතර අන්තිම දවසට එන ලියුම් කලින් ඇවිල්ලා. පිටිරි <laughs> ඉවරෙන් දවසේ එනවා ඕවා කුඩ එන දොකයක් කියලා. ඒලියුම් කල්ලාතු ඇවිල්ලා පෝස්ට් මහා තැපල් කාර්යයට වැඩදීලා අපි ඒක සලකා බලමු අන්තිම දවසේ. අතිපූජනීය ස්වාමීන් වහන්සේ මම වාඩි වී S2 පියාගත් පසු නාසිකාග්‍රය අග කොටස ප්‍රදේශයේ රළු ස්වභාවයක් වරහන් ඇතුලේ තද වෙන සමග නලියන ගතියක් එක දිගට ප්‍රකටව දැනේ. S2 අරගෙන ඉන්නා විටද එය අරමුණු කළහොත් එම ස්වභාවය දැනෙන්නට ගනී. මේ නිසා හුස්ම තුල සිත පැවැත්වීමේදී ඊටත් වඩා ප්‍රකටව දැනෙන මේ තද ස්වභාවය නිසා තද ස්වභාවය නිසා පෑ භාගයක් පමණ යන විට එපා වීමක් සිදුවේ. එම දැනෙන නලියන හා තද ගතිය අරමුණු කරගෙන සිටියද එයද අකණ්ඩවම පවතින නිසා එම අරමුණද නීරස වේ. අති ගෞරවනීය ස්වාමින් වහන්ස මා අරමුණු කල යුත්තේ හුස්ම රැල්ලද නැතිනම් මේ ප්‍රකටව දැනෙන තද වෙන නලියන ගතියද දෙක එසේනම් ඒ අරමුණු කරන්නේ කෙසේද කරුණාවෙන් මාහට උපදේශයක් ලබා දෙන සේක්වා තිරුවන් සරණයි. ඔව් මෙතන ගියාට පස්සේ ඇත්තටම අපිට තෝරන්න ශක්තියක් අයිතිවාසිකමක් එන්නේ නැහැ. අරමුණ පේනකොට ওই ගොජේ පේන්නේ නැහැ. ගොජේ පේනකොට අරමුණ නැහැ. ඇත්තටම ගොජේ කියන්නේ අරමුණ තමයි. ඔය නලියන කම්පන ගතිය අරමුණ දෙක මේකයි. යෝගාවචර පෙරේ දෙකක් වගේ. කමන්නේ. හොඳට ওই දෙක දකින්න අරින්න. දැක්කට පස්සේ තේරෙයි මේ භාවනාවේ මට්ටම හැටියට වර එක ආස්වාද ප්‍රසවාසයෙන් පේනවා. වර එක නලියන කම්පන චංචල වශයෙන් පේනවා. කවදා හරි මේ දෙකම එකයි කියන දවස වෙනකොට ඔන්න අපි අරමුණ ගෙවම් කරා. නැත්තම් රූප කර්මස්ථානේ ඉක්මවුවයි කියලා කියදැයි. ඉතින් එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා. මේ දෙකටම සමහිත පැවැත්වීම අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ පළවෙනි පාඩම වෙනවා. අපිට මේ අරමුණ මේ කම්පන චංචල. ඇද්දක වහගෙන බලන්න කම්පන චංචල වල සීමා මරියාදාවක් නැහැ. ඇතුළත පිටත සීමාවක් නැහැ. ආස්වාස් ප්‍රසවාස කියනකොට සීමාවක් තියෙනවා. මගේ හුස්ම, දිග හුස්ම, කෙටි හුස්ම කියලා තියෙනවා. අපි ඒකට කැමැති. අර සීමාවල් නැති එකට බයයි. ඉතින් ඒක නිසා නමුත් ඒක භාවනා දියුණුවක්, ප්‍රතිපදාවේ දියුණුවක්. නිසා මේකේ ඉඳලා තමයි ඒකට යන්නේ. ඒක ඉඳලා ආයෙ මේකට එනවා. එහි මේ මාරු වෙනකොට මේ දෙකම සම වෙනකන් දෙකටම සම බර සම රස වෙනකම් භාවනා කරනවා කියලා කියන්නේ පුදුමාකාර නීරස වැඩක්. ඒකයි මේ මිනිස්සු භාවනා කරන්න කැමති නැත්තේ. ඒගොල්ලන්ට ඕනේ රසය. ඒකට කියන්නේ pleasure principle. අපි මුළු සංසාරෙම අපි දුවලා තියෙන රසය පිටිපස්සේ. ඉතින් ඒක මේ කිපන්ද පුච්චනවා වගේ අපි දවදව යනවා. ඒකට කියනවා රාගය කියලා. දැන් ඔය කම්මැලිකමට කියනවා විරාගය කියලා. බුදුජානනාංශ කියනවා විරාගෝ සෙට්ටෝ ධම්මාණං. ධර්මයන්ගේ වැද්දගත්ම දේ තමයි මේ විරාගය. ඉතින් විරාගය නෝට යෝගාවචරයට සලුවක සාදාලා නැගිටලා යනවා. යන්නේ කොහෙද? කපලෙන් ලිපට. ඉතින් බුදුරජාණන් කියනවා මගේ කෙරේ සද්ධාව පිටව ගනින් ධර්මයේ කෙරේ සද්ධාව පිටව ගනින් සංඝයා කෙරේ සද්ධාව පිටව දැන් මේක උපයාගත් දෙයක් බව තේරුම් ගනින් දැන්මයි ළඟ තියෙන විරාගය මේකත් එක තව තප්පරයක් හිරියොත් සංසාරයක් හිටියට වෙඩි වටිනවා. මේකත් එක්ක ගත කරන එක ජීවිතය මේක නැතිව ගත කරන අවුරුදු 100කට වැඩි ජීවිතයට වටිනවා. ඉතින් කමඨාන සුද්ධ වෙයිද මේ නීරසකම භාවනාවේ පෙර නිමිත්තක් වෙන දවස. මේ නීරසකම ප්‍රමෝදේ පහල කිරීමක් පිය යුතු දවස. ඒක නිසා බුදුජානක කියනවා මේක නම් මහජි ධර්තයක් තමයි. පරිලාහයක් තමයි. කියවන්න පොට්ටපාද සූත්‍රය. ඊගා පරිච්ඡේදය මහණ මේකට ධර්තයක් කියන්න එපා. පරිලාහයක් කියන්නේ මේක ප්‍රමෝදයක් කරගන්න, ප්‍රීතියක් කරගන්න, සති සම්පජඤ්ඤය කරගන්න, පස්සද්ධිය කරගන්න, සුඛේ කරගන්න. ඉතින් ඒ සුඛේ නම් අපේ සුඛේ අපිට හැමදාම සුඛේ. මොකද කොච්චරක් කම්මැලිකම තියෙනවද? ඒ කම්මැලිකමට නම් මාරු කරන්න. ඒක හුදේකලාව කියන්නේ. විවේකයේ කියන්නේ. සාසන සම්පත්තිය කියන්නේ. ඒතර බලන්න මුළු ලෝකෙම ඉන්නේ කම්මැලිකම. මම ඉන්නේ උදේකලාවේ මම ඉන්නේ විවේකයේ මම ඉන්නේ සාසන සම්පත්තියේ මෙන්න බුදුහාමුදුරු. එතන මේක මේ විරාගය තමයි මේ පේන්නේ. කෙලස් බරිත වෙච්චාම එකට කම්මැලිකම නීරසකම ඒකාකාරීකම කියලා කියනවා. කෙලස් අයින් වුණාට පස්සේ හුදේකලාව විවේකයේ විස්රාමයේ සාසන සම්පත්තිය කියලා කියන එකමයි. ඉතින් කවදද මේ මිනිස්යාගේ මේ විපරිණාමය මේ පරිණාමේ සිද්ධ වෙන්නේ මොකාටවත් කියන්න බෑ. ඊකට කමඨාන් සෝද කරනවා කියලා කියනවා කිව්වට ඉතින් ඇහෙන්නේ ලාවට. ලංකාවට කංගලාවට තමයි ඇහෙන්නේ. මේක කීවිලා තියෙනව කොච්චරද කවදාකවත් තේරෙන්නේ නැහැ මේ භාවනා කරනට එන මේ කම්මැලිකම නීරසකම මේ විරාගයේ නිමිත්තක් කියන නැත්නම් විරාගයේ පෙර නිමිත්තක් අපි මේකට සතුටු වෙලා ඉන්නවනම් අපිට ප්‍රේමේ වාගේ ආහාරය වගේ මේකම සතුටු කරන උද්දී ඉඳලා හැඳ වෙවි ඉන්න පුළුවන් මේ මිනිස්සු කීයක් දේවල් කරනත් මේ කම්මැලිකම නැති කරන්නේ. මම කම්මැලිකම ආහාරයක් කරගෙන ජීවත් වෙන්න පටන් ගත්තාට පස්සේ මේක සදාචල යන්ත්‍රයක් වගේ. දිගට වැඩ කරන නිසා මේකට ලෑස්ති වෙලා යන්න යනකොටම බලන්න මුස්පීන්තු නම දාන්න එපා. ඒකට හුදේකලාව කියන්නේ විරාගය කියන්නේ පොඩ පොඩ පුරුදු කරන්න. අවසරයි පින්වත් ගුරු ස්වාමීන් වහන්ස මා පරියංක භාවනාවේ යෙදී සිටින විට මීට පෙර මා විසින් ප්‍රගුණ කළ මහාසී විපස්සනා භාවනා අරමුණු එකින් එක මතකයට ගලාගෙන එන අතර පියවර කිහිපයකට සිත පිහිටයි. නමුත් සිතේ වැඩිවීමක් අවබෝධ නොවේ. පුරුද්දකට අරමුණු ගෙවීමක් බව දැනේ. නිවැරදි කර දෙන්න. මෙම මහාසී භාවනා ක්‍රමයේ දනිමි අරමුණ කියන්නේ කුමක්ද? විවිධ අවස්ථාවලදී භාවනා පිළිබඳව කියා දෙන ගුරු ස්වාමින් වහන්සේලාගෙන් විමසුවද සාර්ථක පිළිතුරක් ලැබී නැත. අනුකම්පා කොට පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. අවසරයි තෙරුවන් සරණයි. අරමුණ එකින් එක වෙන් කරලා මේ ශබ්ද මේ රූප මේ ගඳ මේ රස මේ ආස්වාස මේ ප්‍රසවාස මේ පිම්බි මැකිරීම කියලා අරමුණ වල පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ තේරෙන තාක්කල් අපි අරමුණේ නම කියලා විනාශ කරනවා මෙනෙහි කරනවා අන්තිමට මේ ඔක්කොම පිසිගේ පලාමල්ලා වගේ බලුවමනයක් වගේ හැඳි ගෑවිලා යන්න පටන් ගන්නවා. ඒක එතකොට මේ නමක් මේ ගඳ මේ රූපයක් මේ සද්දයක් ගඳක් රසක් පහද මොකුත් නැහැ. ඔක්කොම යනවා. අපි ඒකට මේ ඉස්සන්න වනේ නමක් දාලා තිනවා ගොජේ කියලා. එතකොට දනිමි දනිමි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න ඕනේ නම්. හැබැයි මෙනෙහි කරන්නත් ඕනේ නැහැ. මොකද එක එකක් වෙන් වෙන් වශයෙන් තිබුණ එක තමයි අර ගොනු වෙලා අන්තිමට කලවම් වෙලා ඉන්නේ. කලවම ගොජේ දකින්න වෙලාවේ ඉඳිමි දනිමි කියන දෙක තමයි මෙනෙහි කරන්නේ. එතකොට ඔක්කොම සමස්ත තියෙන්නේ. උදාහරණයක් වශයෙන් තියෙනවා හොඳ ගඳ රස පහස සහිත ආහාර වේලක් අපි වළඳනවා කියලා හිතමු. ඉස්තරා කෑමයි පපඩනුයි මුම්බල කඩයි තීරම දාලා වළඳලා වමනේ කෙරුවට පස්සේ හැටි ඛණ්ඩ ඉසල බිඟන් වල තියෙන හැටි කියන දෙකක් තියෙනවනේ. පිඟංගොල දිනුට ඕන කෙනෙකුට එන්න කණ්ඩ කියලා කියන්න පුළුවන්. ඒ වගේ තමයි අරමුණු වෙන් කරනකොට අරමුණු මේක මේක පපඩම් මේක බීට්‍රූට් මේක නෝකෝල් මේක බැදුම් මේක තෙල් මේක ඉස්සර කෑම මේක ඕන දෙයක් කියයි. මම කෑවට පස්සේ බොක්කේ තියෙන හැටි තමයි වමනේ වෙනවයි කියලා කියන්නේ. බොක්කට ගියාට පස්සේ දැන් මේකට කියන්න තියෙන බුදුරජාණන්ස කියන්නේ නොදිරු ආහාර කියලා. ඒතකොට ඒක සමස්තේ පේන්නේ. ඒක කක්කා. ඒක ගොජේ. මේ ගොජේ දකින්න එක අර එක එක දකින්නට වැඩිය භාවනාවේ දිනුවක් කියන්නේ මම මේ යන්නේ. හැබැයි ඒක හරි නීරසයි. ඒකට කියන්නේ කබරෑ කියලා. ඔය බීලවමනේ කෙරුවොත් ඇසේ කහ පාටක් තියෙන ඔක්කොම තියෙනවා කබරෑ දානවා කියලා කියන්නේ. ඒක ලැස්සලා එමේ ඊට ඉස්සෙල්ලා ওই වෙන් වෙන් තියෙන එක තමයි නිසා පෞද්ගලික ලක්ෂණ දකින්නකොට මෙනෙහි කිරීම කරන්න කියනවා. පොදු ලක්ෂණ වලට ගියාට පස්සේ සමස්ත දකින්නකොට මෙනෙහි කරනවා නම් දනිමි දනිමි ඉඳිමේ ඉඳිමේ කියලා මෙනේ කරන සමස්තේ. මෙනේ නොකරුවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක කරන්න ගිය වෙලාවකදී පන්දිස්වාංශික මම ඇහුවා ඒ මහසිසයිටත් එක තැනක එක සඳහන් කර දෙන පොතේ තමන්ට සැකනම් අර හය පොළ මෙනේ කිරීම කියන කතාවක් ඇවිල්ලා තියෙනවා. මේක මට තියෙනවා පටලවිලයි කිය. මම මහසික මෙච්චර කළ තිබුණේ නැහැ. පස්සේ බුරුම සාන්තික මම ඇහුවා. ඊට පස්සේ කිව්වා ඒක ගොඩක් ලංකාවේ තමයි පුරුදු කෙරුවේ. හැබැයි මාසිසාරගේ පොතේ ලියලා තියෙනවා. මුළු මම වෙමි කියන එක දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. මැරෙලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. හැබැයි ආස්වාද ප්‍රසාද පිම්බීම හැකිලිමේද මොකක්වත් නැහැ. ඔක්කොම තේරෙනවා ගොජේ. අන්නේ වෙලාවේ ඉඳිනවයි කියන එක දනිමි කියන එක මෙනෙහි කරාට කමන්නේ සැකනම්. හැබැයි මෙනෙහි නොකරත් මේ පේන්නේ ගොජේ බව. මේකට බුදුජානක පාවිච්චි කරන්නේ මේ සම්තති කියන නම ෆ්ලක්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේ බව දැනන එක දිහා බලහිනවනම් නීරසකම තමයි එන්නේ. ඒක ඒකාකාරයි. ඒක දිහා බලහනදල මේ එක එකක් වශයෙන් විස්තර දකින්න වෙනුවට මේ සමස්ත දැකීම භාවනාවේ දියුණුවක් කෙලෙස් අඩු தත්වයක් නැත්නම් තණ්හාව ඇති වෙන්නේ නැහැ එතෙන්ද. එහෙම නැත්නම් කෙලෙස් මේ ප්‍රතිපදාවේ දියුණුවක් කියලා තේරුම් ගස්සලා දෙන එක 100%ක්ම ගුරුවරයා ඇතේ තියෙන කියලා බුරුම් පන්සිවාසි කියනවා. ඒක දන්නේ නැතුව කියලා ගෝලයට කවදාකවත් බනින්න බෑ කියන. මොකද ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඒක වෙන්න ඇරලා ඒක තේරුම් කර දීමේ වැරද්දක් තියෙනවනේ 100%ක්ම ගුරුවරයාගේ කියලා. ප්‍රමාණුකම්ප හිතන කතාවක් තියෙනවා. ඉතින් ගුරුවරු নানা ප්‍රක්‍රම හොයලා ඒ භාවනා කරන්න ඇරලා කතා කරවල කියලා මේක එනවා. මේක පස්සට යෑමක් නෙවෙයි ඉස්සරහට යෑමක්. මේකට අවශ්‍ය නම් දැනනවා දන්නවා කියලා මෙනෙහි කරන්න. නැත්තම් මෙනෙහි නොකර ගොජේ දැකගෙන ඉන්න. අරිම නීරසයි. එතකොට දුක්ඛ සත්‍යයට හොඳටම කිට්ටුයි. හරියට තේරුම් ගත්තොත් මේ පෙළෙන ගතිය, තමන ගතිය, විරාගය හොඳටම තේරෙනවා. අපේ සංසාර අපි කොච්චරක් මෙතෙන්ද ඇවිල්ලා මේකේ මූණට කෙල ගහන්න ඇද්ද? උණුවතුරක් කරන්න ඇද්ද? කවුරුවත් වැරදි කාරණා නෙවෙයි තමයි. ඒ නිසා අනිත් දවසේ මේකට ලෑස්ති වෙලා යන් එච්චරයි කියලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදෙන විට එය මනා සිහියකින් කිරීමට මට හැකිය. පරයන්ක භාවනාවට ඉඳගත් පසු මම මෙතන යන සිතවිල්ල සහ දැනීම මට දැනේ. පිම්බීම හැකිලිම බලන විට විනාඩි 30ක් පරයන්කයේ සිටිය හැකිය. විනාඩි 30 ඇතුළත වරින් වර තත්පර ගණනාවක් පමණක් සිහියෙන් යුතුව පිම්බීම හැකිලිම බැලිය හැක. විනාඩි 30න් පසු සක්මනට යාමට මගේ සිත කියයි. මෙයට හේතුව කුමක්ද? ඔබ වහන්සේගෙන් මෙයට උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඉතින් මේකට කියන්නේ හේතුව ඉතින් අ හේතුව තමයි. මේට හේතුවක් ඇත්තේ නැහැ. ඒක ඉතින් කාගෙත් හැටි. සෙන් පොත් දාගෙන විනාඩි 35යි භාවනා කරන්න දෙන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම නැගිටින්න. ඉස්කෝලේ කාලසටහනත් විනාඩි 35න් 35ට පීරියඩ් එක මාරනවා. මොකද විනාඩි 35න් පස්සේ බැටරි බහිනවා. ඒක ස්වභාවය. ඉතින් ගුරුවරයා මාරු වෙන්න මාතුකා මාරු වෙන්න. පන්ති කාමරවලත්. අපිට තියෙන තමාට පැය පීරියඩ් දෙකක ඔය ප්‍රැක්ටිකල් කරනකොට එහෙම තමාට පීරියඩ් දෙකේ සබ්ජෙක්ට් තියෙනවා. ඉතින් දෙවෙනි දෙවෙනි පීරියඩ් එක ඉතින් බස් පාරක කෝච්චියක් යන්න හදනවා වගේ කෝච්චි පාරක බස් එකක් යනවා වගේ තමයි. ඉතින් මේක දැනගෙන හොඳ හරිය තියෙන ඊගාව පරියන්ගේ නිසා ටික ටික ටික ටික දැනගන්න විනාඩි 25න් 30න් යන්න හිතෙනවා. ගිහිල කොහේ යන්නද ඉතින් කබලෙන් ලිපට වැටෙන එක වෙන්නේ. ඔන්න ඔය දැනෙන ටික පොඩ්ඩක් බලන්න එක විනාඩියක් වැඩිපුර ඉන්න පුළුවන් නම්. හෙටත් එක විනාඩියක් ඉන්න පුළුවන් නම් තේරෙනවා මේ සංසාරේ කොහෙද කියන්නේ සැපක් කියලා එකක්. ගියත් වෙන්නේ මොකද්ද? ධනවට අඟුර අතින් අතට මාරු කරනවා මිසක් අඟුරනේ වෙන්නේ නැහැ. ඒ නිසා මේක මතුවෙච්ච වෙලාවේ තව චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් ඒකට පෞරුෂත්වය කියලා කියනවා. ඒකට ඉවසීමේ ශක්තිය කියලා කියනවා. ඒට වීරිය කියලා කියනවා. දැරීමේ ශක්තිය කියලා කියනවා. ඉවසන්නා නිවන් දකින්න. නැගිටලා ගියොත් බුදුජානක කියන දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා. දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා. ඒ නිසා ඉරියව් මාරුනකොට තව එක තප්පරයක්, එක විනාඩියක්, දෙකක්, තුනක්, හතරක් කිව්වහම ඕක යන්න පුළුවන් පැය තුනක් දක්වා. විශ්වාසය ආවට පස්සේ නැත්තම් ඉතින් අපි නොරියසන සුළු ගතියකට එනවා නුරුස්නා සුළු ගතියකට එනවා හෙට විනාඩි අද විනාඩි 25 හෙට විනාඩි 24 නැගිටිනවා 23 න් නැගින ඒක කියලා මං කරලා තියෙනනේ භාවනාව මං ඔයාලඟත් කරලා දෙනවා ඔතනත් කරලා දෙනවා මම හරියන්නේ නැහැ දැන් කාලේ භාවනා කරන්න බෑ කමටහන් දෙන්න කවුරක්වත් නැහැ ඉතින් හැමත් තැනම චෝදනා තව ප්‍රශ්න කීයක් තියෙනවද ප්‍රශ්න ගොඩක් තියෙනවා සාමිනාස්. අපි එහෙනම් මෙතන නතර කරමු හෙටට තියාගමු ඉතින්. දැන් පැයකමාරක් ගිහිලා තියෙනවා. ඒතකොට අපිට පැය විනාඩි 35 තියෙන සක්මන් කරන්න. ඒක කොයි ප්‍රශ්නයවත් එකමනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා හැබැයි මෙහෙම කරනවා කරන්න බෑ. අද ආව ප්‍රශ්න ටිකම හෙට කියවන්න එපා. නෑ නෑ නෑ. ෂුවර්ද? කෙරෝ ප්‍රශ්න අයින් කරලා අනිත් දවසේ ඒ වයින් පටන් ගමු. හෙට එනවා මේ දෙවෙනි ඉරතිය. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි ඒවා ගැන මම කනකාටු ප්‍රකාශ කරනවා. මොකද අපිට සක්මන් කරන්න දීගා පරියන්කට යන බැරි නිසා අපි මම එනකොට හැබැයි විනාඩි 5ක විතර පමණක් මට සිද්ධ වුණා. ඒකවත් මම කනකාටු ප්‍රකාශ කරනවා. අපි පැය එකමාරක ප්‍රමාණයක් කරන් තියෙනවා දැන්. අපිට තව විනාඩි 35ක් තියෙනවා පරිසක්මන සඳහා. අපි අදට මෙතනින් කල්තයින කල් තියෙනවා අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල මම අපේ ප්‍රශ්නාන ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. පැටලෙන්නේ නැතුව හෙට පටන් ගන්නකොට මේ ප්‍රශ්න ටික අපි පටන් අරගමු. ඒ කටයුතු කරන ගෞරවයක් වශයෙන් අපි තුනට රැස් වෙනව නැවත පරියන්ක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනා වහන්සේලාටම තෙරුවන් සරණයි උපාසක මහතුරුත් ඇතුළුව.